ප්‍රිය සතර ආහාර දුක්ඛ පිළිබඳව අපි භාවනා කරන්නයි අපි සතර ආහාර දුක්ඛ ඩයග්‍රෑම් එක ඔයගොල්ලෝ ගන්න ඉන්ටර්නෙට් එකකින් අය දැන් පළවෙනි එකට ඔයගලන්ට පේනවා මෙතන මේ කබලිකාර ආහාරය කියලා. අපි පළවෙනි පාර ගැන තමයි කතා කරන්නේ. කබලිකාර ආහාරය. මේ කබලිකාර ආහාරය නිසා කෙනෙකුට මේ අසුභී සුභයි කියලා විපල්ලාංශයක් ඇති වෙනවා. ඒතර මොකද්ද මේ කවලිකාර ආහාරය කියන්නේ? කවලිකාර ආහාරය කියලා කිව්වහම අපි සාමාන්‍යයෙන් මේ කෑම කනවා. කෑම කනකොට ඒ කෑම කියන එක කබලිකාර ආහාරය. ඒ වගේම ඔය අපි ඔය මඩවඩන රූපය තියෙනවානේ. දැන් අපි ඉන්නවා සත්වයෝ ඉන්නවා නේද? දැන් මේ ගෑනු ඉන්නවා, මිනිස්සු ඉන්නවා, කුකුලෝ ඉන්නවා. දැන් කුකුලා නම් කබලිකාර ආහාරය කියලා කෙනෙක් පිළිගන්නවා නේ. දැක්ක ගමන්ම ඉතින් කුකුලා කනවානේ මස් කන කට්ටිය කල්පනා කරනවා කබලිකාර ආහාරයක් කියන එක. එතකොට ඌරු කුකුලෝ ඒ වගේ සත්තු. ඒ වගේම මේ අපි ගත්තාම මේ සත්වයෝ ගත්තාම අපිත් කබලිකාර ආහාරය. දැන් අපේ කවුරු හරි කෙනෙක් මේ අපේ ශරීරය දුන්නකොට කිඹුලෙකුට එහෙම ඒක බුල හොඳට හබලා කනවා. ඒ කියන්නේ ඉතින් අපි කබලිකාර ආහාරයටයි වැටෙන්නේ. ඒ කියන්නේ මනවඩන හැම සත්‍යයකම කල්පනා කරන කබලිකාර ආහාරය අනිත් සත්‍යවල කබලිකාර ආහාරය විශේෂයෙන්ම මනවඩන සත්‍යය කියන එක කල්පනා කරන්න. මොකද මේකට තමයි ගොඩක් අපි මනස අල්ලන්නේ. මේ කබලිකාර ආහාරයට අපි නිතරම හිතමු මනවඩන වස්තු වස්වදනා රූපේ කාන්තාව පුරුෂයෝ බබාරෝ බුදුහාමුදුරු පුත්තමාංශ සූත්‍රයේ දේශනා කළා මේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි බබෙකුයි කාන්තාරයක් කරා ගමන් කරනවා මේ ආහාර මේ ආහාර අරගෙන මේ අය යනකොට මගදී මේ ආහාර අවසන් වෙනවා අවසන් වුණාම කල්පනා කරනවා මේ අපි දෙන්නාව දැන් මේ යනවා මේ විදිහට අපි මේ ළමයව මරාගෙන ඒ ළමයාව කෑවොත් කාලා අපි දෙන්නම ජීවත් වෙලා මේක කාන්තාරයේ ගමන කෙලවර කරගන්න පුළුවන් කියලා. ඒතකොට මේගොල්ලෝ මේ සත්‍යාව මරාගෙන කනවා. තමන්ගේ දරුවව. බුදුහාමුදුරුවෝ වහනවා මේ තමන් මේ අම්මා තාත්තා කල්පනා කරනවාද අනේ මං හොඳ රස ආහාරයක් වළඳනවා කියලා. එතකොට එහෙම නෑ මේ ඒතකොට ඉරන් හිතෙන්නේ අනේ කොහොමගේ දරුවා අනේ කොහොමගේ පුතා අන්න එහෙම කීකිය තමයි මේක කන්නේ නමුත් මේ කන්නේ ජීවිතය පවත්තන ඒක කවලිකාර ආහාරය කියන එක මෙන්න මේ විදිහටයි හිතන්නේ කියලා කිව්වේ එතකොට දැන් අපි මේ කවලිකාර ආහාරය නිසා අපිට ඇති වෙන විපල්ලාසය විපල්ලාසයක් ඇති වෙනවා කියලා කියන්නේ අපිට ඇති වෙනවා මේක අසුබ වෙච්ච දේවල් සුබයි කියලා විපල්ලාසය දැන් මෙතන ඒ ඒ විපල්ලාසයේ තියෙන එක මතක නැහැ පිටුව. චෞර්ණ ලියා ගන්න ඕන නම් 157 මේක තියෙන්නේ පිටකෝපදේශයේ පිටුව 157 ඒ විපල්ලාසය ගැන තියෙනවා. මෙතන පෙන්නනවා මේ මනවඩන වස්තුවේ නිමිත්ත දැඩිව ගැනීම තමයි සංඥා විපල්ලාසය කියලා කියන්නේ. මේ සංඥා විපල්ලාසයක් ඇති වුණාට පස්සේ ඒකෙන් යම් කිසි දැනගැනීමක් තියෙනවනේ අපි මේ යම් කිසි වස්තුව ගැන ඒ බුද්ධය ඒතකොට Tamanta තියෙන විපරීත සිතක් මේක ගැන ඒ විපරීත සිත් ඇතුව යම් විඤ්ඤාප්තියක් යම් කිසි දැනගැනීමක් තියෙනවද මේකට කියනවා චිත්ත විපල්ලාසය කියලා ඊළඟට එක්කෙනෙක් සිත ඇතුළ යම්කිසි ඉවසීමක්, රුචියක්, උපේක්ෂණයක්, නිශ්චයක් තියෙනවද? මේක තමයි දෘෂ්ටි බලනාසය කියලා කියන්නේ. දැන් බලන්න අපි දැන් ධූරියන් කන කෙනෙක් ගන්නකෝ. ඒ ධූරියන් කන කෙනෙක් ඒ ධූරියන් කියන එක සාමාන්‍ය ගඳයි නේද? වෙලා මිනිසුන්ට තරන්න බෑ. ලෝකෙ කොහොමද? කනෙක් කියන්නේ හොඳ ඉවසන මේක හොඳ රස කෑමක් හැටියට එයාට අර ගඳ ඉවසලා තමයි මේ අඳුරිය කන්නේ. ඒ වගේ තමයි මේ අපිත් මේ දෙතිස් කුණුපයක් නේද තියෙන්නේ. මේකෙන් ඇස් වලින් කව වෙනවා. නාසයෙන් සොටු වෙනවා. කටින් කෙඳ සෙම උවයනවා නේද? කනින් කලාඳුරු වෙනවා. පල්ලෙහා මුත්‍රා සූචි පිට වෙනවා. මේ දෙතිස් කුණුපිය අපි ඉවසනවා නේද? බබේ කියනවා කියලා හිතන්නකො. බබේ කියන දෙනකොට අනේ හොඳ බබා කියලා ඉන්නවා නේද? හැබැයි ඒ බුද්ධලයේ තර විදිහට මුත්‍රා අසුචි ඒවා ඔක්කොම පිට වෙනවා. මෙතන බලන්න අපි ඉවසනවා. මේ දෙතිස් කුණුපේ මේ ජරාව. දැන් තථාගතයන් වහන්සේ නම් දුව මාගන්දියට මාගන්දියේ දුව වෙනත් දුන්නානේ. මම පයින්වත් පාදන්නේ නැහැ කිව්වා. මොන්නේ වගේ. ඒක බලන්න නමුත් අපි බබායි වෙනවා එක එක්කෙනා ඔය විදිහට තේරෙනවා මම කියන්නේ ගැනීම. ඒක මේ ජරා කොට අසුචි කොට දෙතිස් කුණුපේ අපි අල්ලනවා. ඒක තමයි අර ධූරයන් කතා වෙනවා මේ මෙන්නන්න හදන තමන්ගේ ඉවසීමක් වෙන දික්ටි විපල්ලාසය දෘෂ්ටියක් ඇති වුණාට පස්සේ ඒක නිසා සම්පූර්ණයෙන් මේක ඉවසනවා ධූරයන් එකේ ගඳ දැනෙන මේවා තමයි අර දෙතිස් කුණපේ ජරාව ඉවසනවා එතකොට මෙතන දික්ටි විපල්ලාසය ඒකට සංඥාවක් ඇති වෙනවා පසුබදී සුභයි කියලා. අපි දැන් අර කෙස් වලට කතා කරන්නේ ඒක නේද? කෙස් පිඟානේ තිනකොට කතාව එකක් ඔළුවේ තියෙන කතාව තව එක ඔළුවේ ඉවසන විඥානයක ඉවසන්නේ එතකොට කල්පනා කරන්න අසුභේ සුභයි කියලා සංඥාවක් තියෙනවා චිත්තයක් තියෙනවා දෘෂ්ටියක් තියෙනවා දැන් මේ කාමයන් මේ විදිහට අපි වොන්න දැඩිව ගැනීමක් කළා ඒ මේ පලාසයක් ඇති වුණාට පස්සේ ඒතකොට බලන්න පේනවා මේ කබලිකාර ආහාරය හේතු කොටගෙන අසුභයේ සුභයි කියලා අපිට විපල්ලාසයක් ඇති වෙනවා. මේ ඩයග්‍රෑම් එකේ නිතරම අපි යන්නේ ඉස්සෙල්ලා මේ පැත්තට. ඒ කවලිකාර ආහාරයේ ඉඳන් ඒක ස්පර්ශ වෙලා මනෝ සංචේතනාවක් ඇති වෙනවා. මෙතනදී වේදනාවක් ඇති වෙනවා. සංඥාවක් ඇති වෙනවා. ඒකෙන් මට චේතනාවක් වෙනවා. ඒ චේතනාවෙන් මගේ සංස්කාරයක් මෙතන හැදෙනවා. ඒ සංස්කාරයෙන් තමයි විඥානය කියන එක ඇති වෙන්නේ. මෙතන මේ සංස්කාරය ඇති වෙන්නේ මේ චේතනාවක් ඇති වුණාට පස්සේ ඒක මගේ කියලා ගන්නවා. පාරලේ සූත්‍රයේ තථාගතයන් වහන්සේ පෙන්නනවා රූපං අත්තිවා සමුපස්සති. යාකෝ පනසාවික්කවේ සමුපස්සනා සංඛාරෝ කියලා. සංස්කාරයේදී ඒක ඇදෙන්නේ මගේ කියලා ගැනීමක් හේතු කොටගෙන. අත්ති මගේ කියලා. ඒ වල තමයි මේ විඥානය හැදෙන්නේ. ඒ කියන්නේ පළවෙනි දවසේ මම යම් කිසි කෑමක් කාලා ඒකේ රසයක් විඳලා මට ඇති වුණා වූ විඥානයක් තියෙනවා. ඒ විඥානේ නාම රූප ඔය විදිහට මගේ පැවැත්මක් තියෙනවා. එහෙම පුද්ගලය තමයි මේ දෙකින් දෙකට මේක පහලෙන් යන්නේ. ඒකෝර දැන් අපි හිතමු අද තමයි මම මේ කෑම කන්නේ. ඒ කෑම පළවෙනිට කන දවස දෙන තමයි මේ කතා කරන්න කියලා හිතන්නේ. කබලිකාර ආහාරය අසුබේ සුබයි කියලා මට සංඥාවක් ඇති වෙනවා. හැබැයි අර චිත්ත දෘෂ්ටිය මට ඇති වෙලා තියෙන්නේ. ඒතකොට පළවෙනි පාරේ සංඥාව, දෙවෙනි පාරේ චිත්තය, තුන්වෙනි පාරේ දෘෂ්ටිය. හැබැයි ඒ තුනම මෙතන දැන් තියෙනවා. අර දේ දකින්නකොට මට ඒක ඇති වෙලා තියෙනවා. ඒක නිසා මම මේ කාමයන් දැඩිව ගැනීමක් කියන එක කරනවා. කාමයන් දැඩිව ගත්තාම ඒ කාමයන් දැඩිව ගැනීම තමයි කාම උපාදානයි කියලා කියන්නේ. කාම උපාදානය නැතුනහම කාම යෝගී කියන එක ඇති වෙනවා. කාම යෝගී කියලා කියන්නේ යෝගී කියලා කියන්නේ මේ සත්‍යයන් සසලේ බැඳ තබන ධර්මය. ඒ කියන්නේ දැන් අපි කැමති නේද රස්සාවට යන හැමෝම කැමති එක රස්සාවට යන නෑ නේද? කැමති නෙවෙයි ගෙදර ඉන්න කැමතිද? ඒ කියන්නේ වීකෙන්ඩ් එකේ නම් බලන්නේ. එතකොට නමුත් අපිව බැඳලා තියෙන්නේ රස්සාවට නෝ. කබලිකාර ආහාරය ගන්න විදියක් නෑ. යන්න විදියක් නැති නිසා තමයි අපි බැඳිලා තියෙන්නේ. ඒක කාම යෝගය කියලා කියන්නේ. දැන් එළිය අවුව තියෙනවා ඒ වුණාට ඔෆිස් එකේ ගිහිල්ලා ඇතුලේ කූඩු වෙලා ඉන්න වෙලා තියෙනවා. ඒකට පස්සවේ බැඳිලා මේකට. ළමෙක් මේ ලෝකෙට ආවහම මේ ළමයාට අම්මා කියන්නේ මොකෝ ටිකක් කල් ගියාම අවුරුදු පහක් ඉන්න දෙනවා නේද? දැන් අවුරුදු පහක් ඉන්න දෙන්නේ නැහැ. ඉගෙන ගන්න දෙනවා නේද? මම රසාව කරගත්ත නැත්නම් ළමයා අන්තිමට අම්මට තමයි කන්න දෙන්නේ. ඒ නිසා කොහොම හරි ඒකව තල්ලු කරලා යනවා. එතකොට කවිතා ආහාරය අසුභ සුභ කියලා විපල්ලාසය කාම උපාදානය මේ නිසා කාම යෝගය. දැන් මේක කරව ගන්න බෑ. අසාවත හැරියොත් කන්න විදියක් නෑ. මේකට අසාවත ගන්න විදියක් නෑ. කාම යෝගය නම් අවිජ්ජා කාය ග්‍රාන්තිය කියන එක. ග්‍රාන්තිය කියලා කියන්නේ ගැට ගන්නවා ග්‍රාන්තාරූඪ කරනවා කියලා කියන්නේ අපි නේද? දැන් යම් කිසි දේවල් අපි පොතක් එහෙම ගැට ගන්නනේ මේ වටේ. අන්න ඒ වාක්‍ය. එතකොට ඒ අපිට අවිජ්ජා කාය ග්‍රන්ථේ දැන් අවිජ්ජාව කියලා කියන්නේ හරි දරුණු රෝගයක් බැලුවම අවිජ්ජාවේදී අපි එතෙන්දි තමයි මේ ගන්න මේ යම් කිසි දෙයක් මගේ වේවා කියලා කියන්නේ. අන්න අවිජ්ජාවෙන් තමයි ඒක කරන්නේ. මේ යම් කිසි දෙයක් නම් හොඳ කාර් එකක් දකින්න. දැකලා තියෙනවා මේක මගේ වේවා කියලා. බෙන්ස් කාර් එකක්, BMW එකක් නේ. ඒක කල්පනා කරලා මේක මගේ වේවා කියලා කෙනෙක් කල්පනා කරනවා. එතකොට දැන් ওই විදිහට අභිජ්ජා කාය ග්‍රාන්ථය ගැට ගැහිලා තියෙනවා. මේ ගැට ගැහිලා මේක තියෙනකොට මම මේක ලෙහන් නැහැ මේ ගැටේ කියන එක. මේ ගැටේ කියන එක ලෙහන්නේ නැත්තම් මේක මගේ අනුසය ධර්මයක් වශයෙන් පවතිනවා. මේ අනුසය ධර්මයක් වශයෙන් මේක පවතිනකොට ගැටේ කියන්නේ නැතිකම නිසා මට කාම ආශ්‍රය කියන එක ඇති වෙනවා. කාම ආශ්‍රය ඇති වෙන්නේ ඒ විදිහට. ඒක එහෙනම් අපි අද ඉගෙන ගන්නවා මේ කාමාශ්‍රෝ කාමාශ්‍රෝ තියෙනවා. කාමාශ්‍රෝ නැති වෙලා තියෙන යන මොකෙන්ද? අවිජ්ජාකාරය ග්‍රන්ථේ. ගැටේ යන්නේ තිකන්නේ. රස්සාව තාරින්නේ නෑ, යන්නේ කියන තාරින්නේ නෑ, දරුවා තාරින්නේ නෑ. ගැට ගැහිලා නේ නැඹ තැනම ගැට ගොඩක්. ගැට ගොඩක් දාගෙන තමයි යන්නේ. ඉන්නේ. තමන්ගේ කය අතහරින්නෙත් නැහැ. රූපේ ඒක අතහරින්නෙත් නැහැ. එතකොට මෙහෙම වුණාම මේ ග්‍රන්ථිය තියෙනවා. මේක නිසා මොනකොට මේ කාම ආශ්‍රය කාම ආශ්‍රය නම් විපල බවට පත් වෙනවා. ඒ කියන්නේ විශාල වෙනවා. මම මේ ගැටි ගහලා තියාගෙන ඉන්නකොට ඉතින් ගැට තමයි එක එක ගැටයක් එක ගැට ගොඩාක් ඇහෙනවානේ. කාර් එකක් ගත්තා නම් කාර් එකත් එක්ක ඊට පස්සේ ලෝන් ගෙවන්න තියෙනවා. ගෙයක් ගත්තා නම් ගෙට ලෝන් ගෙවන්න තියෙනවා. පස්සාව වැඩි වැඩ කරන්නත් තියෙනවා. ලංකාවේ නම් එහෙම තියෙනවා. මේ ප්‍රශ්නේ මේ දුස්තර මාත් එක්ක මට කියනවා. මම අලුතෙන් කාර් එකක් ගත්තා ඒ නිසා දැන් වැඩියෙන් වැඩ කරන්න වෙලා තියෙනවා. එතකොට කාමාශ්‍රවේ කාම ඕගේ වලටපත් වෙනවා. ඕගේ කියලා කියන්නේ මේ ගඟ කියලා කියනවානේ. ඕක ධර්මය කරනවා කියන අහලා තියෙනවා නේද? ගඟක් වගේ. මේ කාම ගඟක් තියෙනවා. ඒක ඇතුණාට පස්සේ දැන් මේක මට දරා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. දරා ගන්න බැරි තත්ත්වයකටපත් වුනහම ඒක තමයි කියන්නේ ආසයට පැමිණෙනවා කියලා කියනවා. අන්බයාරබල් කියලා කියනවා. ඒ කියන්නේ තමන්ට කන්ට්‍රෝල් එකක් නෑ දැන් මේකේ. මේක දැන් අර පළක් වෙලාවට ওই තරුණ කාලේ මතකයි නේද ඔය මේ පුරුෂේ කාන්තාවක් එහෙම දැකලා තරුණ කෙල්ලෙක් එහෙම දැකලා බබුව අර ගිඩි ගිඩි දාලා ගහන තත්ත්වෙ පොඩ මතක් කරගන්න. ඒ කාලේ උඩ ගෑනු ළමයට ඉංග්‍රීසියට දෙන්නට ඕකෝදැති තියෙනවා. ඒ කියන්නේ මේව දරාගන්න බෑ. අම්මා කිව්වද තාත්තා කිව්වද අම්මා තාත්තා පැත්තකට දාලා හරි ඒක තියෙනවා. ආන්න ඒක මතක් කරගන්න දැන් මේක දරා ගන්න බැරි තත්ත්වයට ආව මේ රාග සල්ලේ කියන එක රාග සල්ලේ කියන එක ඇති වෙනවා ඉතින් රාග සල්ලේ කියන එක හැම ධර්ම රූපයක් ඒකේ සල්ලේ ඇති වුණාට පස්සේ ඒක හේතු කොටගෙන මේ රාගය ඇති වෙන්නේ යම් කිසි වස්තුවක් අපි හිතමු කාන්තාවක් පුරුෂයෙක් එහෙම නැත්නම් රස කෑමක් වශයෙන් Tamante ඒක ආවට පස්සේ මේක අල්ලගෙන මගේ විඥානේ පවතිනවා නැවත නැවතත් මේ විඥානේ ඒකට ගමන් කරනවා. අර රූපේ නම් රූපේටම ගමන් කරන්න පටන් ගන්නවා. මේ මගේ රාගය ඇති වෙන්න යමක් හේතු වුණාද ඒ හේතු වෙච්ච දේ වස්තුවටම මම නැවතත් මගේ විඥානේ දුරව නැවතත් ගමන් කිරීමක් තියෙන එක තමයි ඔය විඥාන ස්ථිතිය කියලා කියන්නේ. ඒකවල විඥාන ස්ථිතිය ඇති වුණාම ඡන්දයෙන් අගතියට යනවා මම කැමති නැවතත් මේ ජීවිතයට එන්න. මේ දේ ලබා ගන්න. ඡන්දේ කැමැත්තෙම තමයි මේ ලෝකේ නැවතත් උත්පත්ති ගන්න පවා සිද්ධ වෙන්නේ. ඡන්දාවතින් ගිහලා තමයි අපි මේ ඉපදලා තියෙන්නේ මේ මනුස්ස ලෝකේ බැලුවාම. දැන් අර රාග සල්ලේදී ප්‍රතිදයක් තියෙනවා. රාග සල්ලේ කියන්නේ සල්ලේ කියන්නේ ඊතලයක්. නේද? ඊතලයක් මේ සල්ලේ කියන්නේ. ඒතර ඊතලයක් ඩාට් එකක් කියනවා. මේක අපි ඇඟට වැදිලා තියෙනවා. මේක ගලව ගන්න බෑ. ඒ තරම් සැරයි. දැන් අර විපුලවටපත් වෙලා මේක වැඩිලා තියෙනවා. ඒක වදිනකොට අපේ මනසට වදිනවා. දැන් අපි කබලිකාර ආහාරය ඇත්තම කියනවා දෙතිස් ගුණයක්. ජාගුණක් නේද? මේ ජාගුණ සම්බන්ධයෙන් මට යම්කිසි ආකාරයකට ඇති වුණ අසුභයි සුභයි කියන විපල්ලාසය. අර කෙස් ගහ මතක් කරගත්තේ අපි. ඉඳානේ තියෙන කුචිය කියන්නේ. ඒක කියන්නේ නැතුව මේක සුභයි කියලා අපි ඇති කරගත්තා. සුභයි කියලා මම මේක ඇති කරගත්තට පස්සේ මේක මේ ඒ වෙලාවේදී දැන් මට රාග සල්ලි වෙන අවස්ථාව වෙනකොට මගේ මගේ මේ ශරීරයට රාග සල්ලි වෙනකොට මගේ මේ ශරීරයට නැත්නම් හිතන්නේ මනසට කියලා. තමන්ගේ මනසට අසුබ වෙච්ච දෙයක් සුබ වශයෙන් ඊතලයක්ව තමන්ගේ මනසට වදින්න. ඊතලයක්ව තමන්ගේ මනසට වදිනවා අසුභ වෙච්ච දෙයක් හැබැයි සුභයි කියනවා. ඊතලෙ කියන්නේ විසක් පොවලා තින්නේ. විසෙ මොකද්ද කියන්නේ? අසුභ කියන්නේ විස. කාලයක් යනකොට මට මතු වෙනවා නේද ඒක? මුත්‍රා පිට වෙනකොට අසුචි පිට වෙනකොට ඕක දැනගන්න අසුභය කියන එක මතු වෙනවා. මෙතන මේක වැඩිලා තියෙන්නේ අසුභ වෙච්ච දෙයක් සුබ වශයෙන් ඊතලයක්ව තමන්ගේ මනසට වදිනවා කියන එක ඒක මතක තියාගන්න. ඒක තමයි පළවෙනිම විපල්ලාසය මට දැන් වැඩිලා තියෙනවා. දැන් දැන් මේක වුණාට පස්සේ අපිට ලොකු දෙයක් ඇති වෙනවා. ප්‍රතිඵල තුනක් තියෙනවා. ඒ ප්‍රතිඵල තුන හොඳ ප්‍රතිඵල නම් නෙමෙයි. ඔය පෙන්නලා තියෙනවා නේද? ඔය පල්ලෙහා දීලා තියෙන්නේ පළවෙනි පාර ජාතිය කියන එක අපිට නැති වෙනවා. ඉතින් ජරා ව්‍යාධි මරණ කියන එක නැති වෙලා ඊට පස්සේ දුක්ඛය. මම කියවනේ අර ශරීරයක් නැතුව ඉන්නවා කියලා. මරණයෙන් පස්සේ මනෝමය කායකින් ඉඳලා වාසනාවන්ත අවස්ථාවක් මේ කියන්නේ. මනෝමය කායකින් ඉඳ හම්බ වෙච්ච අවස්ථාව. අනිත් අවස්ථාව ගැන කතා කරලා වැඩක්ම නැහැ. ඒතකොට මේ අවස්ථාවේදී මට මේ ශරීරයක් නැතුව මම ඉන්න දුක්ඛේ. ඒතකොට මේ කතා කරන්නේ කය ගැනමයි නේද? ජාතිය කයක්. ඒතකොට දුක්ඛේ කියුවාම ඔක අපි බලනවා කායිකෝ මට දැනෙනවා දුක්ඛයක් කියන එක. ඉතින් දුකේ වම් වේදනාව වේදනාව පැත්තට යනවා. ඒකට දුක්ඛයක්. ඒ වගේම මම දැන් කලාන්තේ දාන තත්ත්වයටපත් වෙනවා. මේක මට උපායාසය කියන එක. තියෙනවා. ඒකට තුනක්. ඉතින් මේ ධර්මයේ හරිය මේක මේ සුත්‍ර පිටකේ කොහෙවත් ඕගලන්ට අහන්න හම්බ වෙන්නේ නැහැ. මේක දුන්නේ සාම්පති මහා බ්‍රහ්ම මහරහතන් වහන්සේ අපිට අපි හරි වාසනාවන්තයි ඒ රහතන් වහන්සේ අපිට මේ ධර්මයේ දුන්නා. ඔය පාරවල් හතරට තුන තුන. ඔය ධර්මයේ රහතන් වහන්සේ තමයි බෙදලා දෙන්නේ. ඉතින් මම මේ රහතන් වහන්සේ කියනවා රහතන් වහන්සේ මේක බුදුන් වහන්සේ නමක් දේශනා කළා නැද්ද කියලා. රාතන් වහන්සේ කියනවා දරුවා බුදුන් වහන්සේ නමක් දේශනා නොකරපු ධර්මයක් හොයාගන්න බෑ කියලා. හැබැයි මේක දේශනා කරලා තියෙන්නේ මේකෙන් අනිත් පැත්තට 42 වෙනි බුදුහාමුදුරුවෝ. එච්චර කාලයකට පොළදී. ඒ කියන්නේ හැම බුදුරයන් වහන්සේම එකම දේ විදිහට නෙමෙයි කියන්නේ. ගෞතම බුදුහාමුදුරුවෝ වෙන්නනවනේ. කලින් හිටපු බුදුහාමුදුරුවෝ දීර්ඝ වශයෙන් ධර්මයේ දේශනා කළා කියලා විනී පැනෙන්නේ නැති හිම කියන. ඒලා බුදුහාමුදුරුවෝ ආ මේ විදිහට. ඒකට හැම ධර්මයෙන්ම කියන්නේ නැහැ. මේක එක ධර්මයක්, මේක එක බුදුහාමුදුරු එහෙම කියනත් අපි හරි වාසනාවන්තයි රාතන් වහන්සේ නිසා මේ අපිට ඒ ධර්මයන් ආන්න හම් වෙලා තියෙනවා. එතකොට ඒ රාතන් වහන්සේ ඔක අපිට පෙන්නවා මේ ජාතිය දුක්ඛය උපායාසය කියන තුනක් මේක නිසා ඇති වෙනවා කියන්නේ. එතකොට කබලිකාර ආහාරේ නම් හොඳයි වැඩේ නේද? ගත්තේ 33 රුපියල්. කෑම කෑම ටික මනවඩන රූපයක්. අන්තිමට පාර්සලේ හම්බ වෙලා තියෙනවා ඕඩර් ඕඩර් කළේ අර්ථ අන්තිමට හම්බ වෙලා තියෙන ජාතියයි දුක්ඛයයි උපායාසය. දැන් එතකොට මේක ඇති වුණාට පස්සේ දැන් අපි කියන්නේ පළවෙනි දවසේ ඔන්න ඔය විදිහට කෑමක් කාලා වෙච්ච කතාවක් වගේ දෙයක් මේ තියෙන්නේ. මේක වුණාට පස්සේ දැන් අපි හිතමු ඔය කෑමම පස්සේ දවසට අපිට ස්පර්ශ වෙනවා මේ ගෙදර ගියාම ඒ කෑමක් මම දකිනවා. එතකොට ඔන්න දැන් මට ස්පර්ශ ආහාරය. මේ ස්පර්ශ ආහාරය ඇතුලේ කොහොමද? අපි උදේ කතා කරන සංස්කාර ස්කන්ධය විසින් මේක සකස් කරලා පෙන්නනවා. සංකතං අபிසංකරොන්ති. රූපේ රූපේ වශයෙන් සකස් කරලා පෙන්නනවා. ඒ කියන්නේ මෙන්න ඔයා එදා කාපු කෑම වේදනාව වේදනාව වශයෙන් සකස් කරලා පෙන්න මෙන්න ඒකේ වේදනාව මේකේ රස සංඥාව සංඥාව වශයෙන් සකස් කරලා පෙන්නනවා එතකොට මෙතෙන්දි පෙන්නනවා මේක මේ මේ පාටයි පොල්ටෝගියක් කියනකෝ නේද කහ කොළ පාට අරනවා දාලා තියෙනවා අන්න ඒ වගේ එතකොට මෙන්න මේකේ රස මෙන්න මේකේ වර්ණය එතකොට මේකේ සංස්කාරය ඉඳන් ඕනේ කණේ කරන්නේ නේද කාය සංස්කාරයක් තියෙනවා ඒකට ඒක කොහොම සකස් කරලා වෙනවා විඥානේ විඥානස. දැන් මෙතෙන්දි තමයි මේ නාම රූපයන් හැදෙලා තියෙන ස්පර්ශයක් කියන එක ඇතුළේ මේ අපි කතා කරන්නේ මනෝ ස්පර්ශය. මෙතන ස්පර්ශ ආහාරයේ තියෙන්නේ මනෝ ස්පර්ශය. මේ ස්පර්ශය ඇතුළට පස්සේ මට ඇති වෙනවා දුක්ඛේ සුඛයි කියන විපල්ලාසය. දුක්ඛ වෙච්ච දේ සුඛයි කියන විපල්ලාසය ඇති වෙනවා. මොකද්ද මේ දුක්ඛය? මේක දුක්ඛය කියන එක අපිට බලන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා ඒක අගේ තේරුම් ගත්තා නම් ජාතිය දුක්ඛය උපායාසය නේද? මෙන්න මේ දුක්ඛය තමයි ස්පර්ශ වෙන්නේ. හැබැයි අපි කියන්නේ මොකද්ද? සුඛය කියලා. මොකද හේතුව? සුභනම් සුඛයි. සුභ දේවල් අපිට සුඛයි නේද? අපේ අර්ථය තියෙන්නේ. ඒ කියන්නේ අපිට පේනවා එහෙමනම් මේ මෙතනින් අතේ කතාව මෙතන සංඥාවම හේතු වෙනවා මෙතෙන්දී සුඛයි කියලා කියන්නේ. එතකොට මේ දුක්ඛේ සුඛයි කියලා විපල්ලාසය මෙතන නැති වුණාම මේක නිසා මම අනාගත භවයේ කියන එක දැරිව ගන්නවා. අනාගත භවය මම දැරිව ගන්නවා. අනාගත භවය දැරිව ගන්නවා කියලා කියන්නේ දැන් මම මොන කෑමක් කනවා. කෑමක් කනකොට මේක රසයි. අපේ හිතම අපේ ගෙදර කට්ටිය ඔක්කොමලා හොඳට ඉන්නවා කියලා. ගෙදර ඉන්න අය මගේ කාර් එකක් වැඩ කරනවා. මට රස්සාවක් තියෙනවා. පඩියක් හම්බ වෙනවා. ළමයිනුත් ඉගෙන ගන්නවා. වයිෆුත් හොඳට ඉන්නවා. හැමෝම හොඳට ඉන්නවනේ. අනේ අවස්ථාවෙන් තමයි අපි අල්ලගන්නේ. ඒ අවස්ථාවේදී අපි අනාගතයට පිටකක් මෙහෙම කෑමක් ගන්න. 60ක් මේ කට්ටිය ඔක්කොම අපි එකට ඉන්න. එහෙනම් මේ වෙලාවේ හොඳයි එහෙමනම් හෙටත් හොඳයි කියලා අපේ මනසෙන් අනුමානයක් ඇති වෙනවා. ඒ ඇති වෙලා තමයි අපි අල්ලගන්නේ අනාගතේ මේමයි කියලා. ඒ අනාගත භවය අපි දැරිව ගන්නවා කියන එක තමයි ඔය සීලබ්බත උපාදානයි කියලා කියන්නේ. සීලබ්බත උපාදානය කියන එක ගත්තාම මේ සීලයන් වෘතයන් කියලා දෙකක් තියෙනවා. සීල වෘතය කියන ඒවා තියෙනවා. ඉතින් මේ පුද්ගලයන්ට පළක්කයි සීල රකින්නවා මේ අනාගතේ හොඳ තැන්වල ඉපදෙන්න. දැන් බුදුහාමුදුරුවෝ කියනවනේ මානෙනි මේ පොයේ දවසට සිල් ගත්තාම ඔය අංග මර්ග රාජ්‍යවල තියෙනවනේ යම් කිසි ධනයක් යම් කිසි සැපයක් තියෙනවනේ මේ සැපට වඩා අඟා මෝතුන් කියනවා චතුර්මහාරාජිකේ තියෙන සැප. මොකද 10 මිලියන ඉයසිත ජීවත් වෙනවනේ. එතකොට ඒ වගේ ඊටත් වඩා වටිනවා කියලා කියනවා මේ තවුතින්සාවේ 36 මිලියන ඉයසිත ඉන්නවා. ওই විදිහට දිගින් දිගටම දිව්‍ය ලෝක ඊළඟට 128යි ඊළඟට 1.5 බිලියන් ඔය විදිහට 2 බිලියන් ඊළඟට ඊළඟට යනකොට 8 බිලියන් ඉන්නවා මේ පාරමිත වසවත් දිව්‍ය ලෝක. ඒකට මේවයි මෙන්න මේවයි ඉපදෙන්න පුළුවන් ඒ කියලා කියනවා. මෙන්න මේ විදිහ සිංහලක්කම්. ඉතින් මාරෙන් තේරලා නේද? මාරෙන් තේරලා ඔය පාරමිත වසවත් දිව්‍ය ලෝකේ ඉපදෙලා ඉන්නේ. කොහොමද මේ මොකද කරන්නේ? ඊළඟ කාමවච කුසලෙන් කරලා. එතකොට දැන් අපි මේ විදිහට මෙන්න මේක ඇහුවාම දැන් කල්පනා කරමු හොඳයි එහෙනම් මාත් හොඳට සීල රැකලා මාත් වෙලේ යනවා ඔය මේ මේ සූත්‍ර පිටකේ පෙන්නනවා මේ පැරග්‍රාෆ් පැරක් පිටුව පිටුවකට කිට් වෙන්නේ එක ලියලා තියෙනවා මම මෙන්න මේ විදිහට කරලා එහෙනම් මම මේක ඉපදිලා පරිවිපාතේන අප්සරා වංශමක මම නටනවා dance කරනවා මම මේ විදිහට හැසිරෙනවායි කියලා කියන්නේ දිව්‍යාංගනාවන් එක ජීවත් වෙනවා කියන මේකෙන් සාහිත්‍ය මේක කරනවා කියලා. එතකොට සීලගත පරාමාසය කියන එකේ ඒ සීලගත පාදානේ තෝ විදිහට දිගට යනවා ඒක එකක්. අනිත් එක තමයි කෙනෙකුට තියෙනවා කෙනෙක් හොඳට සීල රකින්න. මුසාවාද, පරසාවාද, කුසනාවාච මේවා කරන්නේ නැතුව, පානාති වාදයන් මේවා කරන්නේ නැතුව ඉන්නවා. මේ මේ ඉතිහාම මේ පුද්ගලයාට පේනවා මම මේ විදිහට ඉඳීම හේතු කොටගෙන එයාට ඒව නැතිකම නිසා කරන්නේ නැතිකම නිසා එයාට ඒව වැඩින්නේ නේ ආශ්‍රය වැඩින්නේ. දැන් එයා හිතනවා දැන් හරි මේ විදිහෙන් තමයි සුද්ධිය කියන එක සුද්ධිය කියන එක ඇති වෙන්නේ. මට මේ නිවනට කියන එකට මේකේ යන්න පුළුවන් මේ විදිහට. එතකොට මෙන්න මේ විදිහට කෙනෙක් කල්පනා කරනවා සීලය මට මෙහෙම තියෙනවා කියන එක. ඒකෝර තමයි සීලපද පරාමාසය කියලා හින්නේ. ඇති වෙන්නේ යන්න පටන් ගන්න. දැන් මෙතෙන් කියන්නේ මොකද්ද? දැන් අපි කවලිකාර ආහාරය ගැන කතා කරා. මේක කන අවස්ථාවක් තිබුණා. මේක හොඳයි සුභයි කියලා ආවා. ඊට පස්සේ මම සුඛයි කියලා ආවා. දැන් අනාගත භවෙ මම දැඩිව ගත්තා. දැන් ඉතින් මම කල්පනා කරනවා මේක එක එක විදියට. මොනවද? මට හිතන්න පුළුවන් දැන් මම දැන් ඔය අපි ඉගෙන ගන්නවා කියන එක තියෙනවා නේද? ඒකත් වැටෙන්නේ ඔය කොටස තමයි. මොකටද මම ඉගෙන ගන්නේ? මම කල්පනා කරනවා දොස්තර කෙනෙක් කියනවා. ඉංජිනේරුවෙක් කියනවා. මම එහෙම කල්පනා කරනවා නේද? ඒකට එහෙම මම මේ කල්පනා කරගෙන යන්නේ ඒ කරගෙන තමයි. මොකද හොඳට මට සැප විඳින්න පුළුවන්. හොඳට ගන්න පුළුවන්. ඉතින් මේක හැබැයි හොඳට කල්පනා කරන්න ඔය පණුවක් කරනවා කණේක. හිඟන්නක් කරනවා කණේක. අපිත් කරනවා. අපි ඒ වල අතර පොඩි වෙනසක් තියෙනවා. කොහොමද අපි වෙනස අපේ මනසින් අපි හදාගෙන තියෙනවා. දැන් හිඟන්නා කියනවා මමත් තව දැන් කනවා කෑමු කියලා. අපි කියනවා අපි ඔහොම නෙමෙයි. අපි ඇවිල්ලා මෙන්න මේ වගේ කාර්යයක ගිහින් මෙන්න මේ වගේ තනින් බඩු අරගෙන මේ විදිහට ගෙදර ගෙනල්ලා මේ වගේ මේ හොට් ප්ලේට් එක මේ වගේ එකයි යන්නේ. එහෙමනේ අපි දැන් තෝරගන්න ඕන තෝරගන්නවා මේ විදිහ හොට් ප්ලේට් එකක් කියලා නේද? ගින්දර එනවා කියන එක නෙමෙයි. ලස්සනක් තියෙන්නත් ඕන. ඒ වගේ මේ වගේ පිනාණක් මේ වගේ බීජක වගේ මේ මොනවද දෙන්නම් කරන්නේ? වැඩේ. මේක වලට ආහාර ටිකක් දාගන්න එක තමයි තියෙන්නේ. හැබැයි අපි මනසෙන් අපි මේකට වටේට ඔක්කොම දේවල් එකතු කරගත්තා. කාටවත් ගියක් දොරක් හම්බ නැහැ නේද? ආහාර ටික තමයි අන්තිමට ගන්න. හැබැයි ඒකට කතාව හදාගත්තා අපි කැමති කැමති විදියට. එතකොට අපි ඒක සඳහා තමයි අපි ඔය ඉංජිනේරින් කරනවා, මේ දොස්තර වෙන්න කරනවා, කම්පියුටර් සයන්ස් කරනවා, ආරෝ කරනවා, මේවා කරනවා කියන ඒවා කරන්නේ මුළු ලෝකේ පවතින ක්‍රමේ නෝකයි. එතකොට දැන් ඔයිටත් වඩා හොඳ එකට තමයි බුදුහාමුදුරුවෝ පෙන්නේ. ඉතින් මේවාදී පොඩි දේවල් මේ භවයේ අවුරුදු 80යි නේද? 80ක්වත් තියෙන්නේ නැහනේ. ඉතින් මේට වඩා හුඟක් හොඳයි ඉතින්. අර දිවිරෝ කියන්න. මෙයා මේක තමයි සීලපතේ තියෙන්නේ. ඒ තමයි යමුට යනවා. එතකොට අපිට දැන් අපි බලුවා ස්පර්ශ ආහාරය ඒක හේතු කොටන දුක්ඛී සුඛයි කියලා විපල්ලාසයක් ඇති වෙනවා. සීලපත උපාදානයි. සීලපත උපාදානයි හේතු කොටන අපි ඒ කියන්නේ අනාගත භවයේ දැඩිව ගත්තාම මේක නිසා භව යෝගී කියන එක ඇති වෙනවා. දැන් මම භවයේ සැරිසරන්න මම මේ නිසා සතුටුයි කැමතියි. භව යෝගී කියන එක ඇති වෙනවා. මේක හේතු කොටගෙන මේ ව්‍යාපාද කාය ග්‍රන්ථය කියන එක ඇති වෙනවා. ඒ මම භවයන් ව්‍යාපාදයක් ඇති වෙන්නේ. ව්‍යාපාදයක් ඇති වෙන්නේ මම දැන් මෙතුම අපේ ආහාර කන වේලාව, හොඳ වේලාව, සතුටු වේලාව ගෙදරයි හොඳට වැඩ කරන වෙලාව රණ්ඩු වෙන්නේ නැහැ. ගෙදර කවුරුත් රණ්ඩුවක් නැති අවස්ථාව. හොඳට කට්ටියත් එක්ක මේකට වාඩිලා කරනවා, ළමයින් දිගට ගන්නවා, රස්සාවක් තියෙනවා වගේ කියන. මේක ඉතාලිනු මොකද ඊට පුළුවන්. එක්ක සුනාමි එකක් එනවා. බීට් එක කඩාගෙන යනවා. එහෙම නැත්නම් ඔෆිස් එකට යනකොට රස්සාව නැහැ කියනවා. ෆයර්. එහෙම නැත්නම් වයිෆ් මැරෙනවා. ළමයි මැරෙනවා. ඔය වගේ දේවල් වෙනවනේ. ආන්න දැන් මම හොඳයි කියලා තමයි හිතාගෙන හිටියේ අල්ලගෙන හිටිය අනාගත බබු. දැන් අන්තිමට වෙලා තියෙන්නේ මේක වෙනස් වෙච්ච ගමන් මට ව්‍යාපාදේ තමයි ඇති ව්‍යාපාද කාය ක්‍රාන්තිය. ඔක ඉතින් තව දුරට බලන්න පුළුවන් ඉතින් බලුවා. දැන් අපි ඇත්තම කියනවා නම් මේ ජීවත් වෙලා ඉන්නකොට අපි මව කුසකට ගිහිල්ලා හැම නෙන්නේ නේද? මව කුසකට ගිහිල්ලා ඉන්න දැන එහෙම දන්නවනේ නේද? ඒ ඉස්වාස එළියට ආවට පස්සේ මේ අසුචි ගෑවිලා මල මුත්‍රා ගෑවිලා හිටපු මිනිස්සයා පොදගත්ත පිරිසුදු කරගත්තාම හිතනවා අනේ මං නම් දැන් හොඳයි කියලා. හැබැයි හැමදාම ගිහලා උදේ සුදු කරගන්නවා නේද? කල්පනා කරලා බලන්න. තරහවක් නෑ. හිතන්නේ නෑ තමන් මේක එන්නයි කියලා ඒක කරගෙන යනවා. ඒක තමයි මල කරදරේ දක්වා අන්තිමට යන්නේ. ඒ තරම් දරුණියක වැඩුණා. ඒකෝට ඒක නිසා ඒ ව්‍යාපාදේ කියන එක අපිට තියෙනවා. ඒ වගේම අපි ජරාවටපත් වෙනවා කියලා දැක්කාම අපිට ව්‍යාපාදයක් තියෙන චීය මේ ශරීරේ මේමයි කියලා. ඒකත් මේ වගේම භව ආශ්‍රය මේක හේතු කොටන භව යෝගී තියෙන ව්‍යාපාද කාය ක්‍රන්තේ භව ආශ්‍රය කියන එක තියෙනවා. මොකද මම මේ ව්‍යාපාදේ කියන එක ගැටලා ගලවන්නේ නැහැ. ඒ ග්‍රන්ථය පවතින ආරින්න. මොකද හේතුව? මම මේ කාමයට කැමති නේ. කාමයට කැමතින්න කාමයේ හේතුවෙන් තමයි ව්‍යාපාදේ ඇති වෙන්නේ. දැන් මම කාමයේ අතහරින්නේ නැති හින්දා ව්‍යාපාදේ මට ගලන්නේ. බෑ. කාමයේ ඇති වෙනවා නම් කවදාවත් හිතන්න බෑ ව්‍යාපාදේ හම්බෙන්නේ නැති කියලා කාමී පාර්සලයක් ඇතුළේ ව්‍යාපාදේ හම්බ වෙනවා හම්බ වෙනවා හම්බ. එතකොට ව්‍යාපාද කාය ග්‍රන්ථය දැන් මේ ගැටේ ගලවන්නේ නැහැ. ඒක නිසා භව ආශ්‍රය. භව ආශ්‍රය තුනම භව ඕගේ කියන එක ඇති වෙනවා. අර කාමෝභය වගේම භවෝභය. එතකොට දැන් මේක මේ සංසාරේ ගමන් කරනවා. මේක නිසා මට දේශ සංවේගීයක ඇති වෙනවා. අර දේශ සංවේගය ඇති වෙන්නේ මොකද? අර ව්‍යාපාදේම තමයි දැන් ගොඩ දුවල දුවල මේක එන්නේ. අපි ඉස්සෙල්ලා කිව්වා නේද? අර කවලිකාර ආහාරය ඇති වුණාම අසුභී සුභ අවස්ථාවේදී අපිට ඊතරයක් වදිනවා කියන්නේ. මොකද්ද? සුභයි කියන අසුභ වෙච්ච දෙයක් සුභ වශයෙන් ඊතලයක්ව මගේ මනසට වදිනවා කියව නේද? දැන් මේ අවස්ථාවේදී කියලා තියෙන මොකද්ද? මේ ස්පර්ශාහාරය අවස්ථාවේදී දුක්ඛ වෙච්ච දෙයක් සුඛ වශයෙන් ඊතලයක්ව මගේ මනසට වදිනවා. දුක්ඛ වෙච්ච දෙයක් සුඛ වශයෙන් ඊතලයක්ව මගේ මනසට වදිනවා. මේ දුක් වෙච්ච දෙයක් නම් වැදින්නේ දුක කියන විස නම් පොවලා තියෙන්නේ මොකද වෙන්නේ කාලයක් යනකොට විස මතු වෙනවා ඉතින් විස මතු වෙලා තමයි මේ ද්වේෂ සම්බේ කියන එක තියෙන්නේ එතකොට අපි ජරාවටපත් වෙනවා කියලා අපි දන්නවා නම් ජරාවටපත් වීම හේතු කොටගෙන අපිට තියෙන විශාල ද්වේෂය අපි ඉන්නේ හරියට තරහයි එක කාලයක් මම මේ ජීවිතේ හිටියා මට තේරෙනවායි කියලා මේ ওই තරමක් ද්වේෂයෙන් අපි ඉන්නේ කියලා. අර බොහෝ තියෙනවා නේද කුණු එක්කව වෙන බොක්කා. ඔය දැන් දැන් වල දැන් දකින්නනේ අපි නේද කුණු කුණු බබෝ බාරෝනේ ඔක්කොම ඇවිල්ලා මොහොදු කරලා එක්කවද ඔන්න හිතන් මෙතන ඕගොල්ලෝ ඉන්නේ ඔන්නේ බොක්කේ කියලා කුණු බොක්කේ තමයි ඉන්නේ පැල ගහලා ගහලා ඇවිල්ලා තියෙන උනතන තමයි අපි ඉන්නේ ඒ නිසා අපි හරි තරහෙන් තමයි අපි ජීවත් වෙලා ඉන්නේ ඉතින් මේ වගේ මේ දෙතිස් කුණක සහිත ශරීරයක් හදාගෙන තරහවක් නැතුව ඉන්න පුළුවන් කිව්වා නම් ඉතින් හරියටම මේකට එක වෙලාවකට බඩගින්න එක වෙලාවකට විපාසය එක වෙලාවකට මුත්‍රා පිට ගන්නවා එක වෙලාවකට අසුචි පිට ගන්නවා මේකට ආහාර ටික හොයන්න මෙච්චර මහන්සි වෙනවා ඉතින් වෙනවනේ එක විදිහකට ඒ ඉන්න බෑ කකුල් දිගාරින්න ඕනේ නමන්න ඕනේ මේක කවන්න ඕනේ පොවන්න ඕනේ නාවන්න ඕනේ මේ මහා දුක්ඛ ස්කන්ධයක් හැබැයි අපි මේකේ භවයෙන් භවයෙන් යන්නේ දැන් මේ දෝෂ සල්ලේ ඇති වුණාම මේ අවස්ථාවේදී මේ වේදනාව අල්ලගෙන විඥාණය පවතිනවා. ඒක තමයි වේදනාව උපර විඥාති කියලා ඔය ඩයග්‍රෑම් එකේ ලබන කරලා තියෙන වේදනාව උපර විඥාති කියලා. ඒ කියන්නේ දැන් මේ ස්පර්ශ ආහාරයෙන් ඇති වෙන ප්‍රතිඵලය මොකක්ද? වේදනාව. ස්පර්ශය නිසා අපිට වේදනාව ඇති වෙන්නේ. එතකොට ඒ වේදනාව හේතු කොටගෙන තමයි මට ද්වේෂය කියන එක ඇති වෙන්නේ. ඒතර ද්වේෂ සංවේදී සංවේදීන ස්වභාවය තමයි අර මට මේකෙන් ඇතිවෙනා වූ වේදනාව අල්ලගෙන මම ඉන්නවා කියන එක. එතකොට මේ විඥානය එතන පවතින විඥාන ස්ථිති ඥානය කියන එකේ පෙන්නවා මේක මේකත් එක්ක ඉන්නවා කියන එක මේක අවබෝධ කරගත්තොත් Tamanට දැනගන්න පුළුවන් මගේ මනස මේ වෙලාවේ රූපය අල්ලගෙන ඉන්නේ. මේ වෙලාවේ මගේ වේදනාව අල්ලගෙන ඉන්නේ කියලා. දැන් මේ වේදනාව අල්ලගෙන ඊට පස්සේ මම ආපහු මෙතෙන්ට යනවා. ඒ කියන්නේ මෙතෙන් ස්පර්ශය නැතිවෙනා වේදනාවට ඇවිල්ලා දැන් මම ආපහු මෙතෙන්ට යනවා. ආපහු මෙතෙන්ට යනවා. ඒ කියන්නේ මම මේකේ කරකීමක් කරන්නේ. පළවෙනි පාරේදී කබලිකාර ආහාරයෙන් මට රාගසල්ලය තුනා මම නම් මෙතෙන්ට නම් පහළට නම් ආවා. රාගසල්ලය ඊට පස්සේ ආපහු කබලිකාර ආහාරය අල්ලනවා. ඒ කියන්නේ මෙතෙන් මම මේ රෝමක් කරකවනවා. උඩින් පටන් ගත්ත පහළට ආවා ආපහු උඩට යනවා. උඩින් පටන් ගත්ත පහළට ආව දෝෂ සල්ලේට නමව මවුලට යනවා. කරදීමක් කරනවා. නැවත නැවත පුර පුරා එතෙන්ට යamak තියෙනවා. දැන් එතකොට දැන් මෙතෙන් මේ රාතන් මාසේ අපි වෙනලා දීලා තිනවා. ඒ මේ ද්වේෂයෙන් අගතියට යනවා. ඒ ද්වේෂය හේතු වෙන තමයි අපි හැමෝම ඉපදෙන්නේ. හැම එක්කෙනෙක්ම ඉපදෙන්නේ ද්වේෂය හේතු කරගෙන. ද්වේෂය අගති ගමන ගිහින් තමයි ඉපදින් ද්වේෂයක් නැති පුද්ගලෙක් ඉපදින්නේ රාතන් වහන්සේට ද්වේෂයක් නෑ රාතන් වහන්සේ නැවත උත්පත්තිය නෑ අනිත් අය හැමෝම ඔය ගමන ගිහින් තියෙන්නේ එතකොට දැන් මේ පාඩේ නේද අපි අද උදේ වැළුවා නේද භවපච්චය ආති කියලා මෙතන එහෙනම් අපි මේකේ මේ භව කතාව ඔක්කොම තියෙන්නේ මේකෙන් ඇවිල්ලා තමයි ඔක්කොම උත්පත්තිය වෙලා තියෙන්නේ එතකොට දැන් අපි ප්‍රතිඵලයේ හැටියට මේකේ තියෙන්නේ ජරාවයි, දෝමනස්සයයි, පීහි විප්පයෝගයයි කියන තුන. ජරාවයි තියෙනවා, දෝමනස්සය, පීහි විප්පයෝගය. ඒකෝද දුක්ඛ සත්‍යය අපි උදේවල දුක්ඛ සත්‍යය දැන් කරුණු හයක් ඉතින්දී මේ ආහාර දෙකට නැති වෙලා තියෙනවා. දැන් මෙතන මේ එක දෙයක් අල්ල ගන්න ඕනේ ඔයගොල්ලෝ. මේ නිතරම මේ භාවනාවට භාවිතා කරන කොටස. මේ දැන් අපි පළවෙනි පාරේ පිළිගත්තනේ ජාතිය ඇතිලා ඊට පස්සේ ජරා ව්‍යාධි මරණය ඇතිලා මට දුක්ඛේ දින එක ඇති වෙනවා කියලා නේද? දැන් මේ දුක්ඛය ඇති වුණාට පස්සේ දැන් එහෙනම් මේ දෙවෙනි ලයින් එකේ තියෙන දුක්ඛ දෝමනස් ශෝක පරිදේව කියන ලයින් එක හොඳට මනසට ගන්න. මේ දුක්ඛය තමයි මට ස්පර්ශ වෙන්නේ. මේ දුක්ඛය ස්පර්ශ වෙලා මට ඇති වෙනවා දුක්ඛය සුඛය කියලා විපල්ලාසය නේද? දැන් මේකේ ප්‍රතිඵලය මොකද කියලා බලන්න. මේ දුක්ඛය ස්පර්ශ වෙලා මට ඇති වෙන බඩ. තුරුමනස්ය. ඒකත් භාවනාව හොඳට මතක තියාගන්න. දුක්ඛය ස්පර්ශ වෙලා දෝමනස්යක් තමයි මට ඇති වෙන්නේ. එතකොට දැන් මෙතන ඇති වෙන සංඥාව ස්පර්ශ ආහාරයේ වේදනාවක් ඇති වෙනවා වගේ සංඥාවක් ඇති වෙනවා. ඒ සංඥාවේ මොකක්ද තියෙන්නේ? මොනගතියද? වේදනාව දෝමනස්ස සහගත වෙනවන්න සංඥාවේ තියෙන්නේ දෝමනස්ස ස්වභාවය නේද? මේ සංඥාවේ දෝමනස්ස ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක රෝග මේ තව ටිකක් පෙන්වන්න පුළුවන්. මෙන්න මේ බලන මේ ඩයග්‍රෑම් එකේ ඒ කියන්නේ කබලිකාර ආහාරයේ හේතු කොටගෙන අපිට ස්පර්ශය ඇති වෙලා ස්පර්ශයෙන් වේදනාව වේදනාවෙන් සංඥා මේක ගන්න ඕනේ නැහැ නිකන් මේ බලන්න ස්පර්ශය වේදනා වේදනාවෙන් සංඥාව මේකෙන් තමයි චේතනාව කියන එක ඇති වෙන්නේ. මේ ස්පර්ශයේ හේතුකොට දෙකක් තියෙනවා. වේදනාවයි සංඥාවයි. ඒතකොට වේදනාව විතරනේ දෝමනස ස්වභාවය. සංඥාවත් එවනම් ඒකත් එක්කම ඇවිලානේ තියෙන්නේ. දැන් සංඥාවත් එන දෝමනසහගත ස්වභාවය තමයි ඒකෙත් තියෙන්නේ. දැන් එතකොට දැන් අපිට පේනවා එහෙනම් කාරණා හයක් අපි බැලුවා. ජාති ජරාව ඊළඟට දුක්ඛ දෝමනස උපායාස වේහි විපලෝගේ කියලා අපිට කාරණා තුන තුනයි හයක් වෙනවා. මතක තියාගන්න ඕන. අඩුම වශයෙන් මෙන්න මේක මතක තියාගන්න. දෙවෙනි ලයින් එක. මේ කියන්නේ මේක නම් අමතක වෙන්නේ නැහැ කාටවත්. ජාති ජරා ව්‍යාධි මරණ කියන ඕනෙකට තියෙන ලයින් හතරට නේද? ඒ දෙවෙනි එක දුක්ඛ දෝමනස කියන එක අපි මතක තියාගන්න. දැන් ඊළඟට අපි බලනවා තුන්වෙනි පාර. ඒ තුන්වෙනි පාරේදී මේ අපිට තියෙන මනෝ සංජේතන ආහාර. මනෝ සංජේතනාවෙන් තමයි ඔය කාමයේ චේතනාව කියන එක අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. ඒ චේතනාව කියන්නේ අපි මෙතන වෙලා කතා කරන්නේ කබලිකාර ආහාරයක් දැන් නේද? කබලිකාර ආහාරයක් මනවඩනා රූපයක්. ආහාරයක් වේවා මනවඩනා රූපයක් වේවා. මේ මනෝවදනා රූපය සම්බන්ධයෙන් අපි මේ සිතී බහුලවක් තියෙනවානේ. මේක නිසානේ අපිට කාමයේ කියන එක ඇති වෙන්නේ නේද? දුර තථාගතයන් වහන්සේගේ ඔය පිටක උපදේශයේ ධර්මයේ පෙන්නනවා. ඔය එතන තමයි ඔය චේතනාව කියන එක අර්ථ දක්වලා දෙන්නේ. ඉතිකි කාමේසු සංගතෝ විහෙරති භාවිතු වජෝ සංඥා අයං චේතනා කියලා. කාමේසු සංයුක්තෝ ඒ කාමයන් තියෙනවනේ කවිකාර ආහාරය ගැන හිතන මනවඩන රූපය ගැන හිතනවානේ අතන උසයි මෙතන පාතයි මෙහෙම ලස්සනයි මෙහෙමයි කියලා නේද? ඒතකොට කාමෙන් සංයුක්තෝ සංයුත්තය තමයි එක කනෙක්ටඩ් එකක් එක්ක. සංයුක්තෝ මෙහෙදති භාවිතෝ භාවිත කරන. දැන් කවිකාර ආහාරයක් නම් අපි කනවනේ. නේද? ඒක කනවා කියන්නේ මම භාවිත කිරීමක් තියෙන භාවිතෝ. ඊළඟට අජෝ සංඥා මේක අල්ලගෙන ඉන්නවා. මෙන්න මේක තමයි චේතනාව කියලා කියන්නේ. අරකට එක පවත්වාගෙන ඉන්නවා. ඒකද දැන් මෙතන මනෝ සංචේතනාව අපිට ඇති මේ මනෝ සංඥාවක් ඇති වුනහම අනත්ති අත්තා කියලා අපිට විපල්ලාසයක් ඇති වෙනවා. අන්තිම අනත්ති අත්තා කියලා විපල්ලාසයක් ඇති වුනහම මේ සංසාරය තමයි අභිනන්දනා කරනවා කියලා කියන්නේ. මේ අවස්ථාවේදී ඒක නිසා අපි මේ විපරීත දෘෂ්ටිය දැඩිව ගන්නවා. ඉතින් ඒක තමයි මේ දිට්ඨි උපාදානයි කියලා කියන්නේ. විපරීත දෘෂ්ටිය අපි දැඩිව ගන්නවා. ඒකට අපි දිට්ඨි උපාදානය කියන එක ඇති වෙනවා. ඉතින් දිට්ඨි උපාදානය තුනම අර වගේම දිට්ඨි යෝගය. දැන් මගේ දෘෂ්ටිය සඳහා මම කැමති සටන් කරන්න ඉන්නවා. දිට්ඨියත් එක්ක මම ඉන්න බොහොම කැමතියි. ඉතින් තමන්ගේ දෘෂ්ටි එක නේ ඔයාලා රණ්ඩු හිතන්නේ නේද? මේක දෘෂ්ටියෙන් තමයි දැන් වෙලක් වෙලාට මේ පැන්සලා කියන එක මේ ඉදර ගත්තාම කියනවා මේක මේ ඕක උතන තිබ්බේ මමයි කියලා. ආරෙකින් නෑ මමයි තිබ්බේ කියලා. ඕකල ගන්න වෙනවා නේ. ඉගැන්වි දෘෂ්ටියක් අරගෙන මේක මේක තිබ්බේ එක දැනගෙන කතා කරනවා. ඕක මොකක් හරි එකක් තිබුණාම කවුරු හරි කියන්නේ ඕක මම ඉස්සෙල්ලා කිව්වේ කියනවා. එහෙමත් කියනවා නේ. මොකටද මේ? කාටවත් මුලින්ම ලකක් හම් වෙනවද නැහැ. අරකින් ගන්න මාන්නය. මම තමයි ඉස්සෙල්ලා කියපු මිනිස්සයා. නේද? ඒ විදිහට. ඒකෝර දිට්ටි යෝගී. මේ පරමාංශ කාය ග්‍රන්ථයේ කියන එක ඇදෙනවා. තිතෝ පරමාසං ග්‍රන්ථති කියලා කියලා කියනවා. මේ දෘෂ්ටි පරමාංශය මේ ග්‍රන්ථණය කරනවා. ඒ දන් පරමාසයේ තියෙන ලක්ෂණයක් තියෙනවා මේ අපි වැරදවා වටහා ගැනීම තමයි පරමාසය කියන එකේ තියෙනවා. වැරදවා වටහා ගැනීම මිස් ඇප්‍රිහෙන්ෂන් කියලා කියනවානේ. වර්ධවා වටා ගැනීම. අනිත් එක අභිනිවේෂය කියන එක පරමාසකාය ක්‍රාන්තියේ ලක්ෂණයක්. අභිනිවේෂය අපි ඇලිලා ඉන්නවා. මොනවටද ඇලිලා ඉන්නේ? මුසාවාද, පරුසාවාච වගේ දේවල් වලට අපි ඇලිලා ඉන්නවා. මේක තමයි පරමාසකාය ක්‍රාන්තිය. මේ පරමාසකාය ගන්ධය යන සීලපත පරමාසයට සම්බන්ධයක් වෙනවා. සීලපත උපාදානයි. පේනව නේද? දැන් අපි කල්පනා කරනවා මම සීල් රකින්න. සීල් රැක්කාම මට මොකද වෙන්නේ? මම ගිහිල්ලා ඉපදෙනවා අර ජීවි ලෝකේ. දැන් එහෙනම් මේ සීලේ ප්‍රතිඵලයට අපි ඇලෙනවා. සීලය හොඳයි ප්‍රතිඵලයට ඇවිච්ච එක නරකයි. මම ඉංජිනේරිං කරනවා. ඉංජිනේරිං කරාම මට මෙන්න මේ වගේ ඉංජිනේරුවෙක් හැටියට මට රස්සාවක් කරා මවා ගන්න ඕනේ බ්‍රිජ් එකක් හදනවා. මෙයා මම මේ තමයි මම තමයි මේ බ්‍රිජ් හදන්නේ. ඒ වගේ. තාම ඩිග්‍රී එක අරගෙනත් නැහැ. ඉගෙන ගන්න කාලේ. ඒ කාලෙම දැන් මේක දැන් මට ග්‍රන්ථ වෙලා තියෙන්නේ මේමයි කියලා. අර සීල වෘතියට ගියේ ඒක මගේ මේක කරනවා කියන එක අතෙන්ට ගිහිලා අරකම මම අල්ලගෙන ඉන්නවා. ඒකෝද මගේ මේ ග්‍රන්ථ වෙලා පරමාසම ග්‍රන්ථේ. දැන් පරමාස කාය දන්ති ඇතුණාට පස්සේ ඉතින් මේක හේතු කොටගෙන මට දෙට්ටි ආශ්‍රය කියන එක ඇති වෙනවා. ඉතින් අර ඉස්සෙල්ලා වගේම අර ගැටේ ගලවන්නේ නැහැ නේ අනුසය ධර්මයේ කියන එක පවතිනවා දිට්ඨි ආශ්‍රය දිට්ඨි ආශ්‍රය ඇති වුණාට පස්සේ ඒකෙන් දිට්ඨි ඕභය කියන එක ඇති වෙනවා දිට්ඨි ඕභය ඒ දිට්ඨි ඕභයද වතුර ගලනවා වගේම තමයි මේ දෘෂ්ටි තමයි දැන් ගන්නන්නේ ඒක නිසා දිට්ඨි සල්ලේ කියන එක ඇති වෙනවා ඒ දිට්ඨි සල්ලේ කියන එක ඇති වුණාම අර ඉස්සෙල්ලා කතා වුණා වගේ තමයි ඒ කියන්නේ සල්ලයක් කියලා කියනකොට නිතරම මතක තියාගන්න අපිට මොකක් හරි එකක් ඇඟට වාදිනවා. පළවෙනි පාඩම මොකක්ද කියන්නේ? අසුබ වෙච්ච දෙයක් සුබ වශයෙන් ඊතලයක්ම මගේ මනසට වැදුනා. දෙවෙනි පාඩේදී සුඛයි කියලා නේද? දුක්ඛේ වැදලා තියෙන්නේ. විසකෝලා තියෙන දුක්ඛය. හැබැයි සුඛ වශයෙන් අපිට වැදලා තියෙන්නේ මට තරහ යන්නේ. ඒ විස මතුවෙලා. දෙවෙනි පාඩේදී අනත්ත වෙච්ච දෙයක්. මගේ නෙමෙයි දෙයක්. මගේ වශයෙන් ඊතරයක් මට වදින උදාහරණයක් වශයෙන් මේ කකුල. මේ කකුල මගේ කකුලයි කියලා ඊතරයක් මට වැදිලා තියෙනවා. හැබැයි දොස්තර මහත්තයා මේක කකුල අයින් කරනවා බලක් කියලාට නේද? බලක් කියලාට මේ ලංකාවේ නම් ත්‍රිවිධාරයත් අයින් කරලා දානවා මේක. හැප්පුවා එතනින් ඉවරයි. එතකොට මගේ කතාවක් නෑ හැබැයි මට වැදිලා තියෙන්නේ මේක මගේ කියලා. මගේ කියලා ඊතලයක් මට මේක වැදිලා මම බොරුවට මේක අල්ලගෙන ඉන්නවා. එතකොට දෙත්ති සල්ලේ. එතකොට මේ සල්ලේ කියන ලක්ෂණය තමයි මොකක් හරි එකක් අල්ලගෙන ඉන්නේ. පළවෙනි පාරේදී රූපය අල්ලගෙන හිටිය විඥානය නේද? දෙවෙනි පාරේදී වේදනාව අල්ලගෙන. දැන් මෙතන මේ මනෝ සංචේතනාව කියන එක හැදෙන්නේ මොකෙන්ද? සංඥාවෙන්. සංඥාවෙන් තමයි චේතනාව වෙන්නේ. සංඥාව නිසා ඇතිවෙන චේතනාව නිසා එයා සංඥාව අල්ලගෙන ඉන්නවා. සංඥාව අල්ලගෙන තමයි මම මේ වෙනකොට ඒක තමයි සංඥා උපක විඤ්ඤාති කියන එක තමයි සංයෝපක විඤ්ඤාති කියලා දාලා තියෙන්නේ. මේක නිසා මම බය නැගතියට යනවා. බය වෙන්නේ මොකද මම? බය වෙන්නේ සංස්කාරයේ බිඳෙයි කියලා. සංස්කාරයේ බිඳෙයි කියලා තමයි මම මේ බය වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් ගන්නකො වඩුවෙක් හදනවා මේසයක්. මේසේ ගන්න කකුල කියලා හිතන්නකො සංඥාව. මේසේ සම්පූර්ණයෙන් හැදුවා ඕන එකක් හැදිලා තියෙනවා නේද? මේසයක් කියලා එකක්. මේසේ කඩාගෙනට කියනවා. භාවිතා කරපු ලෑල්ල සවුත්තුයි. ලුණු බෙදලා හරි ගියක්කො මොනවා වගේ සවුත්තු ලෑල්ලක් දාලා තියෙන ගොල්ලෝ දාන්න පුළුවන්. මේ වුණා මේක කඩාගෙන ඇදගෙන වැටෙන්න පුළුවන්. හැබැයි වඩුව දන්නවා මම හැදුවේ මේ වගේ කබල් වඩුව ආවිච්චි කරලා තමයි ලාභ වෙන හොඳ නැති කියලා එයා දන්නවා. තමන් හදන එක්කෙනා දන්නවා මගේ මේ සංඥාවන් හොඳ සංඥාවන් නෙමෙයි මොනවද ඉතින් දැන් අපිට පේනවානේ මේ අසුභ සුභවෙච්ච දේවල් අසුචි කියන එක ගල්ම ගලවාමනේ දුක්ඛේ තියනවා තියනවා නැති වෙන්නේ නැහැ මේ වගේ දේවල් භාවිතා කරලා හදන දෙයක් කැඩෙයි කියලා ඉතින් කැඩෙනවා නේද මැරෙනවානේ මැරෙනවා වෙදෙද ලෝක හැදෙනවා නේද මේක නිසා එතකොට එහෙමනම් දැන් මම බයෙන් අදට ගිහිල්ලා තියෙන්නේ ඒක තමයි පෙන්නලා තියෙන්නේ ව්‍යාධි කියන්නේ රෝගනේ නේද? හදපු දේ කැඩෙනවා. රෝගය මොකද? භාවිත කරපු බාවුඩු හරිනේ. තාපවත් හොඳ බලුවක් හදන්න. බුදුහාමුදුරුවෝ පෙන්නවා. මේ ලෝකේ කිසිම කෙනෙකුට හදන්න පුළුවන් කමක් නැහැ. කවදාවත් කැඩෙන්නේ නැති දෙයක්. ඔක්කොම දේවල් අනිත්‍යයි කිව්වේ ඒකයි. හොඳටම හදාගත්ත එක්කෙනා තමයි නියම සංඥා නා සංඥා එතනින් හැදුවා. ඒ ගණන් මහා කප්ප 84000 මෙතන ඉන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ඉංජිනේරුවෙක් හදනවා මේ මේ බ්‍රිජ් එක. අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් යයිනේ. ඒ මිනිස්සේ කදාගත්ත ශරීර මූලුව 80ක් විතර යාවේ නේද? ඒකේ හදනවා ඔය විදිහට ගලුවාම චතුර්මාර ආධිකයක් හදාගත්තා නම් 10 මිලියන් විතර ඉන්න පුළුවන්. ඕමම ගිහිල්ලා අන්තිමට මොකද මේක තමයි යා හදාගත්තේ මෙව සංඥා ආසඤ්ඤායන්ත වේදයි විනෝදේ බොහෝ කාලයක් පවතිනවා. ඊට පස්සේ ආපෝ අපාරති සංලෝක පිළිත ලෝකේ තමයි බොහෝ දෙනෙක් යන්නේ. ඒකට කාටවත් හදන්න බෑ. හදන්න නැතුව ඉඳීමෙන් තමයි නිර්වාණය කියන එක විතරයි ඒකට යන්න පුළුවන් වෙන්නේ. අනිත් ඒවා කොහොම කැඩෙන විදිහ දේවල්. එතකොට ඒ භාවිතා කරන අපි සංඥාවන් ගත්තාම ඒවා සෞත්‍රි. සංඥාවෙන් තමයි මනෝ සංචේතනාව. එතකොට මේ පාර දිගේ මෙහෙම ආවා විඳ නැති වෙනවා ව්‍යාධිය. ඉතින් අර බඩුව කියනවා ඊට පස්සේ මේ හදපු මේසේ මේකේ කකුල් ඇදයි. ගුණු ගාලා තියෙන පොලිස් ටිකක් දාලා වහලා තිබ්බට එහෙමනේ නේද? අපි ඇඟේ මොනවා හරි ලපයක් තියෙනවා නම් ඒක වහගත්තා මොනවා හරි ගාගත්තා ක්‍රීම් ගාගත්තා වහගත්තා ඔච්චර කරා Taman දන්නවනේ මේ කකුලේ තුවාලයක් තියෙනවා ඒක රෙද්දකින් වහගත්තා මායිත් ඇට පේන්නේ නැතුව එහෙම නිකන් පාටි එකට යනවා නම් ඉන්නේ කියන්නේ නේද වහගෙන යන්නේ හොඳ තැන් විතරක් පෙන්වන්න කල්පනාව තියෙනවා අනිත් තැන් වල වහගන්න. මොකද යාද? ඒ වගේම තමයි අර බඩුව දන්නවා මේ දේ ස්වභාවය මේකයි කියන එක. අන්න ඒක තමයි තියෙන්නේ මෙතෙන්දී දැන් තියෙන්නේ මොකද්ද? සෝකිය. ගමේ සංඥාවම රෝගයක්. සංඥාවම රෝගයක්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ධාතු විභංග සූත්‍රයේ මන්විතාවක් කියලා එකක්. මන්විත නැත්නම් වික්කවේ රෝගතෝ යන කෙනෙක් හිතනවා මම සං අසං නාසන්නේ නේව සං නාසන්නේ. ඒ தත්වෙට මනස මෙන්නේ නැහැ. උදාහරණයක් නම් ඒක රෝගයක් කියලා. එතන මන්විතාවක් තියෙන එක රෝගයක්. ඒ කියන්නේ සංඥාවම රෝගයක් කියලා බුදුහාමුදුරු දේශනා කළා. එතකොට දැන් මේ බලන්න මෙතන ශෝකයක් කියලා එකක් ඇතිවෙනවා දැන් ප්‍රතිඵලය ආපහු නිරාතන් වහන්සේ වෙන්න දෙන්නේ වියාදී ශෝකය අපේ සංකයෝගයේ කියන කාරණා තමයි අපිට ඇති වෙන්නේ. දැන් බලන්න පළවෙනි පාරදී අපි කිව්වා කබලිකාර ආහාරයේ හේතු කොටගෙන අපිට අන්තිමට දුක්ඛය කියන එකක් ඇති වෙනවා. ඊළඟට දුක්ඛය ස්පර්ශ වෙලා අපිට ඇති වෙන්නේ යෝමනස්සේ. ඒ කියන්නේ මගේ සංඥාවේ තියෙන්නේ දුක්නස් සහගත ස්වභාවය. ඒ දුක්නස් සහගත ස්වභාවයෙන් හදන්නා වූ සංස්කාරයේ තියෙන්නේ ශෝක කරන ස්වභාවය. ඒ කියන්නේ වඩුව හදලා ඉවරලා කියනවා චීක. මේ ලෑල්ලේ ඇදයි මේ ලෑල්ලේ අඩුව අඩුවක් තියෙනවා. මේ කකුල ඇදයි. මේකට දාපු ඇන හරිනේ. ආ මේ වගේ කතාව තමයි මේ කියන්නේ. ඒක මේ සංස්කාරය තමයි ශෝක කරන්නේ. සංස්කාරය තමයි දැන් ශෝක කරනවා කියලා ගන්න. ඒකේ උඩට දැන් මෙතන කාරණා එතකොට නමයක් වෙනවා. තාමත් අපි වල දුක්ඛේමයි නේද? ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස් ශෝක කියන එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක ඇතුළාට පස්සේ ඊළඟට අපි තුන්වෙනි හතරවෙනි පාරට යනවා. ඒක තමයි විඥානාහාර පාර. විඥානාහාර පාරේදී අපිට ඇති වෙනවා අනිච්චේ නිච්ඡා කියලා විපල්ලාසය. මේ විඥානය කියන එක අපි කතා කරා නේද අද උදේ සංගතං අபிසංකරොත්ති කියලා. සංස්කාර ස්කන්ධය විසින් තමයි හදන්නේ. දැන් අපි කතා කරන්නේ මේ සංස්කාරයෙන් හැදෙන්නේ කොහොමද කියලා මනෝ සංචේතන ආහාරයෙන් ඇවිල්ලා හැදෙන්නේ නේද? ඒතකොට මනෝ සංචේතන ආහාරයෙන් එක හැදෙන්න නම් මෙන්න මෙයා කරගෙන ඉන්න ඕනේ. කියන්නේ අනත්තේ අත්තා කියන කතාවක් තේන්නම ඕනේ. එහෙම නැත්නම් මේක හැදෙන්නේ නැහැ. පාරලී සූත්‍රයේ පාරලී සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වන රූපං අත්තතිවා සමුනුපස්සති යාකෝපනසා භික්ඛවේ සමුනුපස්සන සංඛාරෝ කියලා. රූපය මගේ කියලා ගන්නවා. රූපේ මගේ කියලා ගැනීමෙන් තමයි මේ සමුපස්සනාව. ඉතින් ඉංග්‍රීසි භාෂාවෙන් කියන one regards for myself කියලා. regarding එක. මේක මගේ කියලා. එහෙම කිරීමෙන් තමයි Tamanට මේක සංස්කාරය කියන එක හැදෙන්නේ. එතකොට ඒ සංස්කාරයෙන් තමයි ওই විඥානය කියන එක සකස් වෙන්නේ විඥානය කියන එක හැදුවා සංස්කාරය. මෙතනින් මෙතන මේ ඔය දිට්ඨි පරමාස කාය ග්‍රන්ථයේ මේ සංස්කාරය මේ දෙවි තුන්වෙනි පාරයි හතරවෙනි පාරයි අතර ඕන තැනක මේ සංස්කාරය කියන එක උඩ පහළ යනවා. ඒක තමයි ගතියන් අඩුව. ඊට පස්සේ බලනවා මක්කේ පලාසය ඒක සහිතවයි තියෙන්නේ. මේ මක්කේ පලාසය වෙනස් වෙනකොට සංස්කාරයේ තේ මක්ක ගති පලාස ගති තමයි තියෙනවා. මේ සංස්කාරය තමයි මේ විඥානය කියන එක හැදෙන්නේ. ඒ විඥානේ හැදුනා මේ අනිත්‍ය නිච්චයි කියලා තමන්ට විපල්ලාසයක් නැති වෙනවා. උදා විපල්ලාස තුනයි. සංඥා, චිත්ත, දෘෂ්ටි. අනිත්‍ය දේවල් නිත්‍ය වශයෙන් සංඥාවක් තියෙන, චිත්තයක් තියෙන, දෘෂ්ටියක් තියෙන. එතකොට මේ මෙහෙම හේතු වෙන්නේ මොකද මේක මේ මේ නිත්‍යයි කියලා. මට මේක බොහොම වේගෙන් හදන්න පුළුවන්. ඒකයි හේතුව. අර ලංකාවේ මිනිස්සු ඉන්නවා කඩලකොටු. කඩල ඉල්ලුවහම කොටක් ඇදලා දෙනවා නේද? ඊට පස්සේ ආයෙත් ඉල්ලුවහම තව කොටක් ඇදලා දෙනවා. මේ කොටු වල මොකොත් ලකුණු කරලා නැත්තම් ඕවලට වෙනසක් හොයන්න බෑනේ. එන්නේ වගේ තමයි මේ විඥානේ නැවත නැවතත් අපිට පුළුවන්කම තියෙනවා එක රූපයක් හරි අල්ලගෙන නැවතත් හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ පැත්තෙන් කොටක් ගත්තා ගිහිලා අනිත් පැත්තෙන් මේ පැත්තෙන් ආපහු ගැහුවා වගේ තමයි. ඒතකොට කොටු වල වෙනස් වෙන්නේ නැතුව Tamanට දිගින් දිගටම පවත්වන්න පුළුවන්කම තියෙනවා. පළක් ඒවට වෙනසක් හොයාගන්න බැරි තත්ත්වෙට දැන් මෙයාට තේරෙනවා මේ කවුරුවත් මේ කාර්යයන්නේ නැහැ. බුදුහාමුදුරණෙත් ඒකට හරියන්නේ නැහැ. කොහොමද ආපහු හදන්න පුළුවන්. නැවත නැවත. අන්න ඒක නිසා ඒ වේගය නිසායි. ඒ කියන්නේ අපි අර පාරවල් වල කරකවනවානේ. කබලිකාර ආහාරය කරකවන රාගසල්ලේ මේක හයියෙන් කරකවන. මේක හයියෙන් කරකවන මේ පැත්තෙන් වේව් එකක් වගේ ගිහින් යනවා මේක. මෙහෙම ප්‍රොපොගේට් වෙනවා මේ පැත්තට. මේ ප්‍රොපොගේට් වෙන මෙතන සංස්කාරය හැදෙනවා. ඒ සංස්කාරය මේ විඥානය හැදෙනවා. ඉතින් විඥානය හැදුනහම ඕක ඊට පස්සේ අපිට දැන් අන්තිමට අපි බලනවා මේක මෝහයෙන් සල්ලේ ඇතිලා මෙයා අපෝ මේ ගහපොයි. ඒකත් එක පොඩි පැත්තට කියලා කියනවා. කොච්චරයි මේ ජීවිතේ තියෙන්නේ. වම් අත පැත්තේ ඉඳන් දකුණු පැත්තට වේග එකක් යනවා. අර මොකද යන්නේ රැලි? දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට වෙන්නක් කියනවා. ඒක රැලි දෙක එකම වෙන තැන තමයි ඔන්න තමන් හිතනවා. දැන් තමයි මං ඉන්නවා කියලා. මේ වැඩි දෙක මේ වෙනකොට තමන්ට පේන එක තමයි දෘෂ්ටියක් හැදෙන්නේ තමන්ට කොහොමයි කියලා. එතකොට දැන් මේ අනිත්‍ය නිට්ටය කියලා විපල්ලාසයක් ඇති වුනහම එයා මේ අත්වාද උපාදානයේ කියන එක දුකලට වැඩි වෙනවා. ඒ කියන්නේ මේ ස්කන්ධයන්. දැන් හැදෙනවා රූප වේදනා සංඥා සංස්කාර විඥාන මේ ස්කන්ධයන් මම දැඩිව ගන්නවා. ස්කන්ධයන් මම දැඩිව ගත්තාම ඒකට ඒ පුද්ගලයාට ඇති වෙනවා අත්වාද උපාදානයි. අත් කියලා කෙනෙක් ඉන්නවා කියලා ඒකට ඇලීමක් කරනවා. අර මොහොතේ ඇලි දෙකක් එක්ක හවෙච්චා මොකක් හරි එකක් තියෙනවානේ. අන්න එතෙන්දි කියන මුලින් නම් ඒක රැල්ල කිව්වා දෙක එක්ක වුණාම අන්න මොකක් හරි එකක් පේනවනේ. ආන්න ඒක තමයි මේ අල්ලගත්තේ. අත්වාද උපාදාන. අත්වාද උපාදානය තුනම මේක හේතු කොටගෙන අවිච්ඡා යෝගී කියන එක ඇති වෙනවා. අවිද්‍යාව කියන එක පෙරබොමුදේශෙ පෙන්නන අවිද්‍යාව කියන්නේ විපල්ලාස ටිකමයි. වෙන දෙයක් නෙමෙයි. මොකද්ද? අසුභයි සුභයි කියලා සංඥා, චිත්ත, දෘෂ්ටි තුනයි. ඊළඟට දුක්ඛේ සුඛයි කියලා සංඥා, චිත්ත, දෘෂ්ටි තුනයි. ඒකට හයයි. අනත්තේ අත්තා කියලා සංඥා, චිත්ත, දෘෂ්ටි ඒකට නවයයි. අනිත්‍ය නිට්ටයයි කියන සංඥා, චිත්ත, දෘෂ්ටි තුනයි. ඒකට 12යි. මොන විපල්ලාස 12ම තමයි අවිද්‍යාව කියන එකේ තියෙන්නේ. ඔය අවිද්‍යා ආශ්‍රය කියන එකෙන් පැහැදිලි කරනකොට පිටෝ උපදේශයේ පෙන්නනවා අවිද්‍යා ආශ්‍රය තියෙන එකේ තියෙනවා මේ ගතියක් මේ මේ අපටිවේදී කියලා non penetration කියලා කියනවා. ඒ කියන්නේ මේ Tamanට හොයාගන්න බෑ. මට කොහොමද මේක හැදුනේ මේ අවිද්‍යාව? ඇයි පාරවල් ගොඩක් නේ? අසුබේ සුබ වෙලා මම කැරකිලා ආවද? එහෙම නැත්නම් මේ දෙවෙනි එකට මේක සුඛයි කියලා කරකවලද මේක උනේ. එහෙම නැත්නම් අත්ත කියලා කරකවලද මේක උනේ. එහෙම නැත්නම් මේ මොහින් කරකවලද මේක උනේ. මේක හොයාගන්න බෑ මේ මනුස්සයාට. ඒකට මන් පෙනිට්‍රේෂන් කියන්නේ ඒකයි කොහෙන් ආවද කියලා දන්නේ නැහැ. දැන් මනුස්සය කියනවනේ මේක කොහෙන් ආවද දන්නේ නැහැ නේද? ආන්න ඒ වගේ තමයි. ඒක තමයි ඒකේ ලක්ෂණය. අසම්පජාන කම කියන එක අනිත් එක. සම්පජානකාරී භාවයක් නැහැ. මේක දුකයි කියලා කල්පනාවක් නෙමෙයි. දුක්ඛ නිරෝධයයි දුක්ඛ සමුදයයි කියලා කල්පනාවක් නැහැ. දැන් මෙතන මේකේ ආහාරය එක කරකවන කරකවන ගිහින් මෙයාට මේක තේරෙන්නේ තමයි නැහැ කිසිම ආකාරයක. ඉතින් මේ දෙන්නේ මෙයාට ඉදසච්චාවේ වේස කාය ග්‍රන්ථය කියන මෙතන තියෙන තිතෝ පපඤ්ඤතා ග්‍රන්ථය කියලා කියනවා. තිතෝ පපඤ්ඤතා ග්‍රන්ථය කියලා කියලා කියන්නේ මේ ඔය පපඤ්ඤයන් තියෙනවානේ. මදුපිණ්ඩක සූත්‍රයෙන් ඔයගොල්ලෝ අහලා තියෙන නේද? එතන පපඥාන් ගැන කතා කරනවා. සංඥාවන් දෘෂ්ටියෙන් නැති වෙනවා පපඥාන් කියලා. ඒ සිටිය තියෙනවා ඒ දේවල් අපි තුන් සංඥා ගොඩක් කියලා. මෙන්න මේ සංඥා වල දැන් ග්‍රාන්ත වෙනවා මේ බුද්ධලේකට සංඥාවන් එන්නේ ග්‍රාන්ත වෙනවා ඒ ග්‍රාන්ත වුණාට පස්සේ දැන් මෙයාට හිතෙන මේවම තමයි සත්‍ය කියන්නේ මොනවද අන්තිමට ගත්තාම සත්‍ය වෙලා තියෙන්නේ මුසාවාද පරසාවාද විසුනාවාද වගේ දේවල් අර මගේ කියලා ගත්ත දේවල් කාර්යක මගේ බල්ලා මගේ බූවා මගේ හොනා මගේ විදිහට දේවල් මගේ ගෑනු මගේ විදිහට ගත්ත ඒවා තියෙනවානේ ඔන්න ඕවා ටිකම තමයි මේ ග්‍රන්ථ වෙලා තියෙන්නේ ඕක පෙන්නනවා මෙයා තමයි ලොකුම එක්කෙනා වේදන් සත්‍යා විනිවිස කාය ග්‍රන්ථය තමයි ලොකුම එක්කෙනා මේ ඔක්කොම ධර්මයක් මේක ඇතුලේ තියෙන්නේ ඒ තරම් තදට ගිහිලා තියෙනවා ඉතින් ඒක නිසා මේ අවිද්‍යා ආශ්‍රය දැන් ඉතින් මේක ගලව ගන්නේ නෑ අවිද්‍යා ආශ්‍රය. ඒක නිසා අවිද්‍යා ඕගිය ඇති වෙනවා. අවිද්‍යා ඕගිය ඇති වෙලා මේක නිසා මෝහ සල්ලේනික ඇති වෙනවා. මේ මෝහ සල්ලේනික ඇති වුණා නිතරම වචන හතර අල්ල ගන්න. රාග සල්ලේ තියෙනවා අපිට, ද්වේෂ සල්ලේ තියෙනවා, ඊළඟට දික්ටි සල්ලේ, මෝහ සල්ලේ. ඒකට අර ඉස්සෙල්ලා කිව්වානේ මේ සල්ලේ ඇති වුණාම අපිට ඊතලයක් වගේ එකක් වදිනවා කියලා. සුභයි කියලා එකක් වැදුනා නේද? අසුභ එක සුභ වශයෙන් වැදුනා. අනිත් එක සුඛයි කියලා දුක්ඛය කියන එක හැබැයි වදින්නේ සුඛ වශයෙන් වැදිනවා. ඒක තුන්වෙනි පාර යනකොට අත්ත කියලා එකක් වැදිනවා. හතරවෙනි පාර යනකොට නිට්ටයයි කියලා. නිට්ටයයි කියලා එකක් වදිනවා. එතකොට අනිත්‍ය දේ අනිත්‍ය වෙච්ච දෙයක් නිට්ටය වශයෙන් මගේ මනසට වදිනවා. මේක තමයි මොහ සංදේ කියලා කියන්නේ. ඉතින් මොහ සංදේද මේ මෙහෙම විඥානයක් හැදුනයි මේ මට මේ කතාව ඇවිල්ලා තියෙන්නේ එහෙනම් මාව හැදුවේ කවුද? සංස්කාරය. සංස්කාරයේ විසින් විඥානය හදන්නේ. සංකතං අபிසංකරුන්ති කියන්නේ සංඥා විසින් සංස්කාරයේ විසින් විඥානයක් හැදුවා. ඒකෝර මේක නිසා මේකේ මම මෝහයෙන් ඒ කියන්නේ සංස්කාරය අල්ලගෙන මම මෙතෙන්දී ඉන්නවා. මගේ විඥානේ පවතිනවා. මේ සංස්කාරේ අල්ලගෙන. ඒ කියන්නේ විතරම හිතන්න මෙන්න මේ හරිය. පළවෙනි පාරයි, දැන් තුන්වෙනි පාරයි, හතරවෙනි පාරයි අතර යම් කිසි සංස්කාර කියලා එකක් තියෙනවා. ඒ සංස්කාරය අල්ලගෙන මගේ විඥාණය පවතී. සංස්කාරයෙන් තමයි විඥාණය හැදෙන්නේ. දැන් මේ විඥාණය පවතින්නේ සංස්කාරයේ හදලා. දැන් අම්මා දරුවට කන්න දෙනකොට දරුවා අල්ලගෙන ඉන්නවානේ අම්මව නේද? පූසෙකට කන්න දෙනකොට පූසා අල්ලගෙන ඉන්නවානේ කන්න දෙන මනුස්සයා. ආන්නේ වගේ මේ විඥානේ ඒක මත ඩිපෙන්ඩ් වෙලා නේද? ඒකට ඒක අල්ලගෙන එතකොට සංඛාර උපක විඤ්ඤාති කියලා කියන්නේ ඒක. ඉතින් මේක නිසාම මෝහයෙන් අගතියට යනවා. මේක හොඳයි කියලා මේ විදිහට මේක පවත්වන්න පුළුවන් දෙයක් හැදෙන්න අගතියට යනවා. ප්‍රතිඵලය මොකක්ද? මරණයයි පරිදේවයයි ඔය යම් පිච්චන් අලගත අපි දුක්ඛං කියන එක තමයි ප්‍රතිඵලය හැටියට තියෙන්නේ. මරණය පරිදේවය ඉතින් දැන් බලන්න මේ මෙතන තිබුණේ මොකද්ද? සෝ කියන එක. අපි කිව්වා දුක තමයි ස්පර්ශ වෙලා ප්‍රතිපලයේ හැටියට දෝමනස්සේ සංඥාව තියෙන්නේ දෝමනස්ස ස්වභාවය. දෝමනසයිත සංඥාවකින් හදන සංස්කාරයේ තියෙන්නේ ශෝක කරන ස්වභාවය. ශෝක කරන ස්වභාවය සහිත සංස්කාරකෙන් හදන විඥානය මොකද දෙන්නේ? අඬා වැළපෙන ස්වභාවය. ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒකට භාවනාවට ඔයාලට අල්ලගන්න තියෙන්නේ මෙන්න මේ මැද්දේ ලයින් එක. මැද්දේ ලයින් එක අල්ලගන්නවා දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව අර කිව්ව කතාව තමයි අල්ලගන්නේ. මොකද්ද මේ අසුභේ සුභයි කියලා මේ ජරාව මේ කබලිකාර ආහාරය මේ දෙතිස් කුණේ මේ මුත්‍රා සුජි පිට වෙන මේ කොට නිසා මට ජාතිය මෙහෙම ඇති වෙලා උපායාස කියන දේවල් තමයි ඇති වෙන්නේ. ඒ ඇති වෙන දුක්ඛේ ස්පර්ශ වේලාමට ඇති වෙන දෝමනස්සය සංඥාව තියෙන දෝමනස්ස ස්වභාවය දෝමනස්ස සහිත සංඥාවකින් හද සංස්කාරයේ තියෙන ශෝක කරන ස්වභාවය ශෝක කරන ස්වභාවයේ සහිතව සංස්කාරයෙන් හදන විඥානයේ තියෙන හදාවලගෙන ස්වභාවයක්. ඒකට මෙන්න මේ ලයින් එක අල්ලගෙන භාවනා කරන්න පුළුවන්. ඉතින් තව ධර්මයන් තියෙනවා භාවනා කරන්න. දැන් බලන්න මෙතන මේ පොඩි ඉරක් අහලා තියෙනනේ ಜಾති ඉඳන් පරිදේවේට. ඔකේ කතාවක් කියනවා. මොකද කතාව? මට ඕනෙලා තියෙන්නේ ಜಾතිය. ඕන මිනිස්සුෙකුට ඕනේ ಜಾතිය කියන එක පවත්තන්න. හැබැයි මට පාර්සලයක් හම්බෙලා තියෙනවා ඒකත් එක්ක. ජරාව, ව්‍යාධි, මරණ, දුක් දෝමනස මේ ඔක්කොම ඇති වෙලා තියෙනවා. يعني කාරණා 12කින් එක කාරණයයි මට ඕනේ. හැබැයි මට එපා කාරණා 11ක් තියෙනවා. එතකොට දැන් බලන්න ජාතිය තිබුණා. ජරා ව්‍යාධි මරණය වෙලා මට දුක්ඛයක් ඇති වෙනවා කියන්නේ මට මේ කයක් නැති කමනේ නේද? එතකොට මට ඕනි ජාතිය හැබැයි මට දැන් කයක් නැහැ ඒ නිසා මම කියනවා මට ප්‍රිය වූ මගේ කයෙන් මම වෙනුණා. ප්‍රියේ විප්‍රයෝගේ. ඉතින් අර සාමාන්‍ය මිනිස්සු කියන දන්ගේ තමන්ගේ මේ මේ හස්බන්ඩ් මැරුණා, වයිෆ් මැරුණා, ළමයා මැරුණා එහෙම කියන්නේ ඒකත් ප්‍රීවියස් පෙරියක් තමයි. හැබැයි ඉතින් ওই හස්බන්ඩ්ලා වයිෆ්ලා ඕන තරම් පෙර කෝටි ගන්න අපිට හිතේ නේද? ඔය මේ කය මේක තමයි මගේ ස්පෙෂල්. මේකට තමයි මම අල්ලගෙන ඉන්නේ. මේක තමයි ලොකුම එක. ඉතින් මේකෙන් වෙනුණා හස්බන්ඩ් වයිෆ් අරගොල්ලෝ ඒකේ පොඩ කාලෙකට ඒක ඉච්චරයි. මේ කතාවෙන් වැඩක් නැහැ. මේක තමයි මම හදාගත්ත එක. අරගොල්ලෝ ඇතුලේ වෙන එයා හදාගත්ත එකක් නෙමෙයි. මම හදාගත්ත එක තමයි මට ලොකු වෙලා තියෙන්නේ. මම කියන මේ ලොකුම දේ තමයි මේ ප්‍රිය විප්‍රයෝගය කියන්නේ. ඒ ජාතියයි දුක්ඛය ස්පර්ශ වෙලා තමයි මෙතන මේ කතාව තියෙන්නේ. ඊළඟට බලන්න අප්‍රිය සංප්‍රයෝගය කියන එක මෙතනින් උත් වෙනවා. ප්‍රියයෙන් විප්‍රයෝගය වුණා නම් මට තිබිච්ච ප්‍රිය දේ වලින් මම අයින් වුණා නම් මට ඉතුරු වෙලා තියෙන්නේ මොකද? අප්‍රිය සංප්‍රයෝගය. ඒකට මෙතනින් අපි මෙතනට එමත් තියෙනවා. අනිත් අතට ගත්තාම ජරාවයි දෝමනසයි. ඉතින් ජරාවයි දෝමනසයි කියන්නේ තනිකර අප්‍රිය සංප්‍රයෝගය නේද? එතකොට මේ විදිහටම තමයි මේ ව්‍යාධියයි ශෝකයයි තියෙනවා. ඉතින් මේක එහෙම තියෙනවා නම් මම යම් පිටචන්නල ප්‍රතිතම්පි දුක්ඛම් කියන එක මේක තියෙනවා. එතකොට භාවනාවේදී මේ ඔක්කොම කාරණා බැරි වුණා මෙන්න මේ කොටස අල්ලගන්න පුළුවන්. කබලිකාර ආහාරය නිසා මට ඇතිවෙනා වූ ජාතිය, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ කියන එක දෝපනසය කියන කරන දක්වා ඉන්න පුළුවන්. කරුණු හයයි නේද? කරුණු හයක්වත් අල්ලගන්න පුළුවන් අපිට ඕනම කෙනෙකුට. එතකොට පළවෙනි පාරයි දෙවෙනි පාරයි මෙතන මේ ප්‍රතිපදේ කියන්නේ. මේක හරියට අල්ලගත්තම දැන් මට දෙයියන්න පුළුවන් මේ ජාතිය නිසා මට ඒක මට ඕනි ශරීරය ඒක නැති වෙලා මට තියෙන්නේ දුක්ඛය ඒක නිසා මට ප්‍රිය ප්‍රයෝගය කියලා මේ භාවනා නිරාතන් වහන්සේට භාවනා කරනකොට මෙන්න කොටසක් මේ දැන් කාරණා හයක් විතර තමයි රාතන් වහන්සේ භාවනා කරවන්නේ එක දවසකට අනිත් භාවනාව ඊට පස්සේ ඒ විදිහට දැන් අපි ඔක්කොම කරනවා දැන් ඕගොල්ලන්ට අද මම කියන්නේ එක්කෝ අල්ලගන්න කවලිකාර ආහාරය නිසා මට අර රාග සංලේයෙන් මට ඇති වෙලා අන්තිමට මේ දුක්ඛේ තමයි ප්‍රතිපදේ. ඒක ස්පර්ශ වෙලා මට ඇති වෙන්නේ සෝමනස්සේ. මේ අවසාන ප්‍රතිපදේ මතක තියාගත්තා නම් ඇති හරියට. එතකොට මේක එකපාරක් හොඳට මතක තියාගත්තොත් තමන්ට හුඟක් තව දිනුම් අධි කර ගන්න පුළුවන් පස්සට. බැරිුණාට කමක් නැහැ. තමන් දන්නේ නැත්නම් කබලිකාර ආහාරය නිසා මට මෙන්න මේ විපල්ලාසය ඇති වෙනවා. මේ විපල්ලාසයේ හේතු කොටගෙන රාග සංලියත් ඇති වෙලා මම කැමැත්තෙන් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඡන්දයෙන් අගතියට ගිහිල්ලා මට ඇති වෙලා තියෙන මෙන්න මේ දුක්ඛය නිතරම හිතනකොට තමන් ගැන හිතන්න. බ්‍රහ්මයා ගැන හිතන්න එපා. බ්‍රහ්ම කයක් නෙවෙයි ඕගොල්ලන්ට තියෙන්නේ. මනුස්ස කයක්. භාවනා කරලා සමාධිය ඇති වුණයි කියලාවත් හිතන්න එපා. බ්‍රහ්ම කය තාම වෙලා නැහැ. එතකොට නිතරම මනුස්සයා මනුස්සය හැටියට හිතන රාතන් මනුස්සයෙකුට කියන්නේ කුඩු කරනම් යටි කරනම් ගන්න නැතුව හිතනවා කියලා. මේ කර්ම දාන්න යන්න එපා. මම මිනිස්සු මිනිස්සු හැටි කල්පනා කරන භාවනා කරන්න. එතකොට එතකොට මේන්න මේ කොටස අල්ල ගන්න. මුල හතර පුරන්නේ කොහොමද? කබලිකාර ආහාර, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන විඥාන ආහාර. විපල්ලාස ටික පුළුවන් නේද? අසුභේ සුභයි, දුක්ඛේ සුඛයි කියන එකවත් අඩු වශයෙන් පුළුවන්. ඒත් අනත්ත්‍යය අත්දකින්න එක මෙතන තියෙන විපල්ලාස ටික මතක තියාගන්න පුළුවන්. අඩු ගන්න එකපාරක් හොඳට මතක තියාගන්න. මේක තේරුම් ගත්තනම් මේ මෙතන දැන් මේ කරකෝනවා කියලා අපි කතාවකුත් කිව්වා. කරකෝනවා කියන්නේ මේ ඉරත් ඇඳලා තියෙන මනෝ සංචේතන ආහාරින්ද මේ જાතිය වෙනකම් විඥාන ආහාරින්ද උපායයන් වෙනකම් ඔය ඕයේ අර්ථයන් තියෙනවා. අර්ථයන් තියෙනවා කියලා කියන්නේ ඕගොල්ලන්ගේ වැළමිට තියෙනවානේ. මේ වැළමිට තියෙන මනෝ සංචේතන ආහාරයට. තියලා කබලිකාර ආහාරයට අත දික් කරන්න. ඊට පස්සේ රාග සංදේට පහළට ආව උඩට ආවම කරකවන්න. වැල පිටේ තියෙන මෙහෙම කරකවන්න. ඒක කරකවුවම හැදෙනව නේද වේග එකක් වාගේ. අන්න ඒක තමයි මේ පැත්තට ගමන් කරන්නේ. ඉතින් මීනානේ හැදුනට පස්සේ එතන මීනානේ ආපහු ඔන්න ඉතින් ප්‍රතිඵලයේ පේනවනේ අර උපාය අතර දෙකක් ගිහිලා තියෙනවා. ඊට පස්සේ එතන ඉඳන් කරකවනවා. ඔන්නේ කරදීමක් විතරයි මේකේ. තියෙන වෙන මොකක්වත් නැත්තේ. නෑ. එතකොට මේක තමයි අපිට භාවනාව හැටියට තියෙන්නේ.